අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා සච්චිකා තබ්බා පංච ධම්මක්ඛන්දාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ තෙක් නැත්නම් මෙතෙක් පවත්වාගෙන ලද ධර්ම දේශනා මාලාවට අනුව මේ සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කරන මේ ධර්මස්කන්ධ පහ නැත්නම් පංච ධම්මස්කන්ධා කියලා පිටු කරලා තියෙන වචනයේ සීලස්කන්ධය පිළිබඳව සමාධිස්කන්ධය පිළිබඳව පඤ්ඤා ස්කන්ධය පිළිබඳවත් සාමාන්‍ය වෙලාවක් ගත්තා. ඒ වාගේම මේ සීලඛණ්ඩය සමාධිස්කන්ධය කොහොමද පඤ්ඤාඛණ්ඩයට නැත්නම් ප්‍රඥාස්කන්ධයට නැත්නම් ප්‍රඥා ධර්මස්කන්ධයට තුඩු දෙන්නේ කියන එකත් අපි එතන එතන රීකී ක්‍රමයට බලබලා ආවේ. ඒ අනුව බලනකොට ඒ සීලයත් සමාධියත් නිසා ඒ යෝගාවචරයට ලැබෙන අතවාසියක් තමයි ඒ වීතික්‍රම කෙලෙස් සහ පරිඋත්ථාන කෙලෙස් කියන කෙලෙස් නැති බොම සියුම් කෙලෙස් පමණක් ඉතුරුලා තියෙන තත්වයක් ලැබෙනවා ඒ தත්වයට තමයි මේ පඤ්ඤාස්කන්ධය වැඩෙන්නේ නැත්නම් ප්‍රඥාවෙන් කරන්නේ අර සියුම් කෙලෙස් වයින් කරන එක ඒ නිසා නිටතරම ඒ යෝගාවචරය සීලේ අනුග්‍රහය පසුබිම නැත්නම් උපනිෂ්ඨේ සම්පත්තිය ඊට පස්සේ සමාධියේ අනුග්‍රහය සමාධියේ පසුවිව නිතරම පවත්වන්න ඕන. එහෙම නැති වුණොත් ඒ ප්‍රඥා ශික්ෂාවෙන් අයින් කරන අයින් කරන්න පුළුවන් සියුම් කෙලෙස් පමණයි. ඒ වෙනකොට සීලේ මාර්ගයෙන් නැත්නම් සීලේ කැඩීම මාර්ගයෙන් ගොරෝසු කෙලෙස් එන්න පටන් ගත්තොත් සමාධිය කැඩීම මාර්ගයෙන් ගොරෝසු කෙලෙස් එන්න පටන් ගත්තොත් ඒ ප්‍රඥා ශික්ෂාව කියන උපකරණයෙන් ඒව අයින් කරන්න බෑ. ඒව අයින් කරන්න ප්‍රඥා ශික්ෂාව කියන එක සියුම් උපකරණයකින් අයින් කරන්න පුළුවන් වෙන්නේ සීලස්කන්ධේ සමාධිස්කන්ධේ අයින් කරලා කෙලෙස් අයින් කළා ගොරෝසු කෙලෙස් අයින් කළා ඉතුරුච්ච මේ සුකුම කෙලෙස් පමණයි. ඒක නිසා මේ ප්‍රඥා ස්කන්ධේ පවත්තන යෝගාවචරයට නිතරම අර මූලික මට්ටම් සීල සික්ඛා සමාධි සික්ඛා කියන එක නැත්තම් සීල විසුද්ධි චිත්ත විසුද්ධි මට්ටම් හැමදාම පිළියෙල කරලා තමයි නැත්නම් ඒව සූදානම් කරගත්තට පස්සේ තමයි ප්‍රඥා ශික්ෂාවට යන්නේ. ඉතින් ඒක නිසා ඒ යෝගාවචරයා පුළුවන් තරම් ඒවෙන් වැලකී සිටීමේ ජීවන රටාවක් ඒව වැලකී සිටීමේ පින්වන්ත පරිසරයක් සූදානම් කරගන්න නැති වුනොත් හෝදෝත මඩේ දාන වගේ එයාට සමානලාට තියෙන මේ ප්‍රඥා ශික්ෂාවෙන් අර සීල ශික්ෂාවෙන් අයින් කරන ලොකු කෙලෙසුත් අයින් කරන්න පුළුවන් වෙයි කියලා. එතන සමාධි ශික්ෂාවෙන් අයින් කරන මධ්‍යම ප්‍රමාණයේ කෙලෙසුත් අයින් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ සීල මේ ප්‍රඥා ශික්ෂාව වොසියුම් දේවල් විතර අයින් කරන්න පුළුවන්. ඒ නිසා ආරෝපකරණ දෙක පාවිච්චි කරන්න දන්නේ නැතුව හෝ ඒවා නොසලකා හෝ ඒවා නිතර නිතර කරන්න කම්මැලි වෙනවා නම් හෝ ප්‍රඥා ශික්ෂාට දෙන සුදුසුකම් නැති වෙනවා. ඒ නිසා යෝගාවචරයා භාරයක් ධූරයක් හිතේ දරාගත්ත කෙනෙක් වගේ ලෝකෙට බැනලා හෝ පරිසරයට දොස් කියලා හරියන්නේ ඒකේ මොන්න ක්‍රමෙන් හරි බේරිලා මේ ප්‍රඥා ශික්ෂාවට ගැළපෙන තරම් නැත්නම් ඒකට තරම් වෙන ජීවන රටාව සකස් කර ගන්න ඕනේ. ඒ සකස් කිරීමේදී ජීවන රටාව කියන සම්මා ආජීවයේ පමණක් නෙවෙයි සම්මා වාචා සම්මා කම්මන්ත දෙකෙමුත් අනුග්‍රහ ලැබෙන්න ඕනේ නැත්නම් ඒක ප්‍රඥා ශික්ෂාට අනුග්‍රහයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ යෝගාවචරයට එවැනි පරිසරයක් අද මේ පවතින වර්තමාන සමාජයේ පවතිනවද නැද්ද කියන එක විශාල ප්‍රශ්නයක්. මොකද ඒ තරම්ම මේ ලෝකය සීලයක් නොතක සමාධියක් නොතක දුස්සීලව වික්ෂිප්ත මනසකින් ගත කරන ලෝකයක් නැත්නම් අසහනෙන් පිරිච්ච ලෝකයක් ආතතියෙන් පිරිච්ච ලෝකයක් ඒ නිසා යෝගාවචරික වශයෙන් මේ ප්‍රඥා ශික්ෂාව කරන වකවානුව තුල කොච්චරන් දුරට සීල ශික්ෂාව ආරක්ෂා කරගෙන සමාධි ශික්ෂාව ආරක්ෂා කරගෙන මේ ප්‍රඥා ශික්ෂාව කරගන්න පුළුවන් වාපස් හරියක් ඊට ප්‍රස්තාවක් ලබා ගන්නවාද කියන එක හිතා ගන්න බැරි තරම්. ඉතින් ඒක නිසා ඒ යෝගාවචරයට තමන්ගේ සියලු ආසාවල් අතහරින්න වෙනවා. සියලු රුචි අරුචිකම් අතහරින්න වුණොත් විතරක් එයාට පුළුවන් මේ තරම් විසම ලෝකේ සමහිත පාත්තන්න. මේ තරම්ම දුස්සීල ලෝකයේ ඒ තමන්ගේ රුචි අරුචිකම් කැපකිරීම හරහා පෞරුෂත්ව ලක්ෂණ කැපකිරීම හරහා පමණක් පුංචි දූපතක් හදා ගන්න පුළුවන් මේ දූ මේ මහ මුහුදේ එහෙම නැත්නම් ඒ යෝගාවචරයාගේ කාලේ නාස්ති වෙනවා ධනයේ ශ්‍රමේ නාස්ති වෙනවා ඒ දුස්සීල පරිසරයත් එක්කයි විසමාහිතය හිටති පිරිසක් එක්කයි ගත කරන්නේ ඒක නිකන් මේ ඒ යෝගාවචරයට දැනෙන්නේ නැත්නම් ප්‍රඥා ශික්ෂාව කරුකරන යෝගාවචර දැනෙන්නේ ගොඩ දාපු මාළුවෙක් වගේ තමයි මේ ලෝකයේත් එක්ක ජීවත් වෙන එක. ඒ නැත්තම් කාන්තාරයක එළියට දාලා දාපු ඇල් ගැඩවිල්ලෙක් වගේ මේ ලෝකයා කරන දේවල් එහෙම නැත්නම් මේ ලෝකයේ හදාන තියෙන සම්මුති නැත්නම් මේ ලෝකයේ හදාන තියෙන චාරිත්‍ර මේ ලෝකයේ හදාගෙන තියෙන මේ විවස්ථා සේරම කාමී මොන්නම දෙයක්වත් නැහැ හැමදේම තියෙන්නේ මේ තණ්හා මාන දිට්ටි වඩන ඉතින් ඒ නිසා ඒව ප්‍රතික්ෂේප කරනකොට තරහට ප්‍රතික්ෂේප කරලා බෑ දකින්න ඕනේ මේ කැරකිලා කැරකිලා එන්නේ මොකාටද? මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා එනකොටම දැනගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ යෝගාවචරය ඒ ඒ අපිව මායා කරගන්න එන කෙනත් එක නොගැටි ඉඳත් වෙනවා. බැනලා ගහලා අයින් කරන්න ගියොත් එහෙම මාරාන්තික හතුරෙක් බාටපත් වෙනවා. ඒ නිසා එයා වගලගෙන පොඩ්ඩකට මායා කරලා පැත්තකට කරනවා මිස ඒවත් එක්ක ගැටලා කරන්න බෑ. මොකද ඒකේ ඉන්නේ කිට්ටුවන්තයන් හරහා. ඒකේ ඉන්නේ රුචි ද්‍රව්‍ය හරහා. ඒකේ ඉන්නේ මනාප දේවල් හරහා. ඒ රුචි මනාප දේවල් ඇසුරු කරනවායි කියලා කියන්නෙම අපි පුදුමාකාර කැඹිරිල්ලක් අඹරනවා. අපිට කවදාකවත් මේ ප්‍රඥා ශික්ෂාව දිහාට ය아가න්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කඩයිම පණින්නේ කලාතුරකින් කෙනෙක්. පණින්න බෑ. මොකද හේතුව අපි ඒ තරම් අපේ රුචි වලට කැමති. අපි මනාප දේවල් වලට කැමති. අපි අපේ මේ ශද්ධාව, රුචිය, අනුස්සවය, ආකාර පරිවිතක්කේ, දිට්ඨිනි ඥානකන්ති කියලා අපි දැනට හරි හොඳයි මේකමයි සත්‍ය කියලා හිතාගෙන සේරම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒක හිතා ගන්නවත් බෑ. අපි හිතන්නේ නෑ නෑ මේකනම් ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ නෑ මේකනම් සූර්යයක දාගෙන බෙල්ලෙල්ලගෙන හිටියට කමන්නේ නෑ මේකනම් කන රුක තියලා තියා හිටියට කමන්නේ නෑ කියලා අහවල් දෙය කියලා මේ ගමනේදී ඉවත් නොකර තබා ගත යුතු දේවල් කියලා හිතන්න බෑ. ඒ නම් ඉතුරුන දේකුත් තියෙනවා. යම් ප්‍රමාණයක් අපිට ශික්ෂාවක් කියලා එකක් ඉතුරු වෙනවා තමයි. නමුත් එතකොට මේ සම්මුති ලෝකයේත් මේ පරමාර්ථ ලෝකයේත් අතර ඉස්කෙඩිය ගෙම්බෙක් වෙන්න වගේ මේ වෙන පරිවර්තනේ දරන්න මොන තරම් මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනේද මොන තරම් කායික සෞඛ්‍යයක් තියෙන්න ඕනද කියලා හිතා ගන්න බැරි තරම්. ඒකේ තරම්ම අභියෝගයක්. මේකට සූදානම් කළා. ඒ දේ දරන්න පුළුවන් දේහයක් දරන එක. ඒ පිරිසුදු දේහයක්, පිරිසුදු මනසක්. ඉතින් ඒව බුදුහාමුදුරෝ දීලා තියෙන පෙරකල පින් වලට. පුබ්බේච කත පුඤ්ඤතා, අත්ත ධම්මා පාණිදී, සප්පුරුෂ සංසේවෝ, සද්ධම්ම සවනෝ, යෝනිසෝමනසිකාරය කියලා ඒ දේවල් තියෙන කෙනාට මේක හිතා ගන්න පුළුවන්. අනිත් කෙනාට ඒ දේවල් ඉතර අංග සම්පූර්ණ නැති කෙනාට මේ ප්‍රඥා ශික්ෂාව කරනකොට ඒවට අවශ්‍ය කරනව පාරමිතා පිළිම සිද්ධ වෙනවා. ඒවට අවශ්‍ය කරනව සුදුසුකම් ලැබෙන්න සිද්ධ වෙනවා. ඒක බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. නමුත් කල්පාන්තර ගාණක් එකතු වෙච්ච කෙලෙස් කෙලස් ඒවට කියන මෝහ පටල කියලා කැපෙන හැටි හිමීට නමුත් අර කල්පාන්තරයක් තිබුණු කෙලස් කපන්න පුළුවන් දැන් කැපෙනවා කියන එක තේරෙනකොට යෝගාචරයට තේරෙනවා මේ බුදුරජාණන්තේ අපට දීලා තියෙන ආයුධේ <clears throat> එන්ට අපට දීලා තියෙන මේ ක්‍රමවේදය පුදුමාකාරයි. අපි මේ කෙලෙස් එකතු කරන්ඩ <clears throat> අවුරුදු ගාණක් කෝටි ගාණක් මහන්සිලා තියෙනවා. නමුත් ඒ කෙලෙස් සේරම මේ දැලි බැඳිච්ච රත්තරන් වාදනයක ඉදිකට්ටකින් හූරනකොට ඇතුලේ රත්තරන් කියලා අර දැලිකොඩ කැපිලා යනසේ බුදුජාන්සේ දෙන මේ උපකරණෙ පෙන්න මේක සම්පූර්ණ රත්තරන් පේන්න තිබුණාට දැලි බැඳිලා විදිකට දාලා පොඩ්ඩක් හූරලා බලන්න බලපුවහම පේනවා රත්තරන් කියලා. ඊට පස්සේ Tamanට පුළුවන් මේක දඹ රත්තරන් වෙනකන් සුද්ධ කරන්න. ඒකට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒක තමයි නිබ්බාන ගාමිනී පටිපදාව කියන්නේ. නමුත් මේ කල හැක්කක් බව තේරෙනවා නම් ඒ යෝගාවචරයා පෙරකල පින් කියනවාද නැත්නම් මේ ආත්මේ ඒකට අවශ්‍ය කරන පාරමිතා පුරනවාද කියන ගණන් ගන්නෑ. මේ හම්බෙච්ච දුර්ලභ අවස්ථාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ පාවිච්චි කරනකොට නැත්නම් ඒ ගමනට හරවන්න අපි සාමාන්‍ය සම්මත ලෝකේ භාවිතා කරන වචනවල සමතේ ඉඳලා විපස්සනාට හරවනොයි කියලා කියනවා. නැත්නම් සමත සමාධියේ ඉඳලා විපස්සනා සමාධියට හැරවෙනවයි කියලා කියනවා. ඉතින් මේක බොහොම සූක්ෂම දෙයක්. ඒ සූක්ෂම භාවයේ නිසා ඔය මාචි සයිඩෝ ස්වාමීන් වහන්සේ වගේ ඒ යුග පුරුෂයන්ට ඒිට විශාල ප්‍රයත්න කරන්න වුණා මේ මේ සමත සමාධියේ වගේ මේ වගේ විපස්සනා සමාධියක් තියෙනවා අන්නේ විපස්සනා සමාධිය සමතට ඉස්සලා හෝ පස්සේ වඩන්න වෙනවා වැඩි නැත්තම් ඔය ප්‍රඥා ශික්ෂාව එන්නේ නැහැ එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් සීල ශික්ෂාව නිසා විචිකම කෙලෙස් අයින් වෙනවා කාය විවේකේ ලැබෙනවා සමාධි භාවනා නිසා පරිඋත් ทาน කෙලෙස් අයින් වෙනවා චිත්ත විවේකේ ලැබෙනවා නමුත් ඊගාට තියෙන අනුසය කියලා සයින් කිරීම සහ මේ උපදි විවේකයේ කියනවා සාමාන්‍ය භාෂාවේ නෑ අපි දැන්. ඒවා කියනකොට වෙනමම භාෂාව ඉගෙන ගන්න වෙනවා. පාලි ඉගෙන ගන්න වෙනවා. ඒක මේ බුද්ධ දේශනා ඇතුළේ තාම ගැඹුරු කොටස් වලට යනවා. මොකද ඒවා මිනිස්සයන්ට මේ සීලෙවත් කරගන්න බැරුව සමාධිවත් කරගන්න බැරුව මේ උපදි විවේක කියන එක එහෙම නැත්නම් මේ අනුසය කෙලස් කියන ඒවා මේ ලෝකෙට අයිති නැති දේවල් විදිහට පැත්තක දාලා තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් සුතේ දිගේ අසුවිරු ඥාන දිගේ බෞද්ධ භාවයේ දිගේ ඇතුළට ගියොත් ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි කෙලවර. ඒ දෙක අපි එකතු කරන්නේ මේ ප්‍රඥා ශික්ෂාවට සුදුසුකම් ලබන්නයි. ප්‍රඥා ශික්ෂාවෙන් තමයි මේ උපදි විවේකය ලැබෙන්නේ. ඒකෙන් තමයි මේ අනුසය ධර්ම ආශව ධර්ම අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඒ එතකොට ඒ ඒ අවබෝධය එනකොට තේනවා මේ අනුසේ ධර්ම ආශව ධර්ම ටිකට තමයි රුචි අරුචිකම් කියලා අපි සාක්කුවේ දාන ඉඳලා තියෙන්නේ. අපේ මේ නැත්තුවම බැරි කියලා අපේ සද්ධාවෙන් බාරගත්තයි කියලා මේ තියාගෙන දේවල් රුචියට කියලා බාරගත්ත දේවල් අපි හිතේ තියාගෙන දේවල් එහෙම නැත්නම් අනුස්සවයෙන් කියලා මේ අසුවිරු ඥාන කියලා අවසාන ආතාවෙන් රැගෙන හිටපු දේවල් එහෙම නැත්නම් ආකාර පරිවිතක්ක කියලා මේ තර්ක කරලා ඔප්පු කරලා ඇත්තයි කියාගත්ත කියලා මගේ කියලා අල්ලගත්ත දේවල් නැත්නම් දෘෂ්ටි වශයෙන් අල්ලගත්ත දේවල් හැම එකක්ම මේ ඉන්නේ මණික් වාගේ තමයි ආශාංශයේ ධර්ම දන්නේ නැති කෙනාට. ආශාංශයේ පිළිබඳව උපදි විවේකයේ පිළිබඳ දැනගන්නේ කර තේරෙනවා. මෙන්න මේ එකතු කර ගන්න ටිකෙන් තමයි අපි අපාගාමි වෙන්නේ. ඒකෙන් තමයි උපදි විවේකේ නොලැබෙන්නේ. මෙව උපකරණ තමයි අපි මේ අතිකාල සේවාවල් කර කර පිටරටවල් වල ගිහිල්ලා බව හම්බ කරන්නේ. එකතු කරන්නේ මේ ටික. එකතු කරලා බලනකොට ඒකම තමයි අපි බිමට අදින බරු ආගේ මේ අවබෝධය ලබා ගන්න බැරි වෙන්නේ. ඉතින් ඒක නිසා යම් වෙලාවක මේ ප්‍රඥා ශික්ෂාව එන්න පටන් ගත්තොත් ඉස්සල්ලාම තමන්ගේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා පිළිබඳව ඒ යෝගාවචරම සැකහිදෙනවා. දෙක තමයි මෙතෙක් ඇසුරු කරපු මිත්‍රයෝයි කල්යාණ මිත්‍රයයි අතර වෙනස තේරෙන්න ගන්නවා. මෙසෙක් ආවු බණයි ශාද්ධර්මයේ අතර වෙනස තේරෙන්න පටන් ගන්නවා. මෙතෙක් තමයි රුචි කරපු දේවල් මනාප කරපු දේවල් වල තියෙන දේවදත්ත ස්වරූපේ. එහෙම නැත්නම් යමපල්ල වගේ පටලවල වරාගත් වටහාගත් ස්වරූපය කොච්චරද කියනවනම් ඒක තව කෙනෙකුට කියන්න පැකිලෙන තරම්. මොකද ඒ තරම්ම මේ මිනිස්සුયો එල්ලවන හරියක් එලවන්නේ කාමෙට. ඒකටමයි රොද බැඳගෙන යන්නේ. ඒකමයි ජයග්‍රහණය කියලා හිතන්නේ. ඉතින් අර මනුස්සයාට හිතෙනවා මේ කාමය හරියට සර්ප ඉසක් වගේ කකුලට පෑගෙන තියෙන. ඒ නිසා දාන්න පෑගුණොත් කිට්ටු කෙරුවොත් අනුකම්පාවක් නැහැ. ඒක නිසා සර්ප හිසක තියන්න ඕන මෙන්න කියලා තියෙන කකුලක් යම් කිසි කෙනෙක් මොනතරම් වේගෙන් ආපහු ඇදලා ගන්නවද? ඒ තරමටම මේ කාමයෙන් හිත ඇදලා ගන්න හිතෙනවා. ඒක සමහර තැනක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා පිසු බල්ලෙක් Taman දිහාට එනකොට කොච්චර වේගෙන් Taman පාරෙන් අයින් වෙනවද කියලා. අහපිසු වල හදන්න යන්නෙත් නෑ. මොකක්ද Taman පැනලා බේරෙනවා. ඇස් ඇති මිනිහෙක් පිසු බල්ලෙක් පිසු අස්වැක් පිසු අලියෙක් එනවා දකින්නකොට පිළියම් කර කර ඉන්න හදන්න බේරෙන්න හදනවා. ඒ හරියට කටුකොහලක් දැක්කට පස්සේ උරුසහිත කටු විෂසහිත කටු වලින් බේරෙනා වගේ නමුත් අපි මෙතෙක් කල කොච්චර මේ රාගයට ප්‍රේම කරාද මේ මේ මගේ දේ කියලා රුචි දේ කියලා මනාප දේ කියලා ඉතින් එතකොට පේනවා මේ ප්‍රේමයමයි මේ දුක දීලා තියෙන්නේ කවුරක්වත් මේ රාග දෙන වස්තු නෙවෙයි ඒ ඒ රාග දනවන දේවල් නෙවෙයි ඒ දේවල් වලට අපි කරපු ප්‍රේමයමයි ඉතින් අපි හිතන්නේ නම් මං විතරද කරන්නේ ලක් කෙල කෝටි ගණන් මිනිස්සු ඔක්කොම කරන්නේ ඒකනේ. ඉතින් ඒක නිසා ඉතින් එහෙනම් ඔක්කොටම පිසුද කියලා හිතනවා. ඒ නිසා රැල්ලට වැටිලා රැල්ලට යන්න තමයි අපේ හිත තියෙන්නේ. මොකද ਸਰවඥාන්සේ කියපු දකදාක බොරු කරන්න බෑ. තනි පුද්ගලයෙක් වශයෙන් කිව්වත් අවුරුදු 2600 පරණ වුණත් බුදුජානන්සේ සඳහන් කරනවා ඒක ඒකාන්තයෙන්ම සර්පහිසක්. ඒක ඒකාන්තයෙන් පිස්සු බල්ලෙක්. ඒක ඒකාන්තයෙන් පිස්සු අලියෙක්. ඒක ඒකාන්තයෙන් පිස්සු අස්සෙක්. එනගෙන බේරියක්. පාර හදන්න යන්නත් එපා, ආස්සය හදන්න යන්නත් එපා. ඒක කරන්න බෑ. උට පිස්සු. ගහ ගත්තොත් ඉවරයි. ආහන්නකින් බේරෙන්න ගන්න කෙනෙක් වගේ මේ ප්‍රඥා ශික්ෂාවේ අනේකන කලබල ගතියක් නම් තියෙනවා. හැබැයි හීන් නූලෙන් තමයි වැඩ කරන්නේ. මොකද වැඩේ තියෙන්නේ තමන්ගේ කිට්ටු අන්තයත් එක්ක විතරයි. වැඩේ තියෙන්නේ තමයි මෙතෙකල් ආස කරපු දේවල් එක්ක විතරයි. ඒවා නිටතරම තමන් ළඟ හැසිරෙන දේවල්. ආන්නේවටත් නොදැනෙන්න මේ ප්‍රඥා ශික්ෂා වැඩ කරනවා. සීල ශික්ෂාව නම් සමහරලාට පේනවා. ඒත් පුළුවන් නම් නොපෙන්න කරන තරමට ලාභයි. සමාධි ශික්ෂාවේදී පුළුවන් තරම් වසාගෙන ජීවත් වෙන්නයි කියලා තියෙනවා. අපේ ලොකු සංසින්නකම් කියනවා පුළුවන් තරම් ಗುಣ වඩන්න හැබැයි ಗುಣ වසාගෙන ජීවත් වෙන්න ආදාන. මොකද මේ කිට්ටුවන්තයම තමයි ඕකට ගන්ති ආදී. ඒ නිසා කිසි කෙනෙකුට කට හොල්ලන්න එපා. හෙල්ලුවොත් කෙලින්ම මේ බිත්ති වලටත් කන් තියනවා වගේ. පුළුවන් තරම් පරිසංගෙන්ට ඊටත් වැඩිය සියුම් ඊටත් වැඩි වේගයක් එනවා. හැබැයි මේ ප්‍රඥා ශික්ෂාව කරනකොට අපි මොනවද මෙතෙක්කල් හොඳයි කියලා, හරි කියලා රැක්කේ. ඒ දේවල් හරහම නේද මේ මේ තෘෂ්ණාව වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යාව වශයෙන් ක්‍රියාත්මක වෙන දැන් මේ දෙන්නර්ගෙන් බේරිලා කටයුතු කරන්න බැරි තරම්. ඒ නිසා මේ ප්‍රඥා ශික්ෂාව ම්ම් ඒ වෙනත මේ උපදි විවේකයේ ලබා ගන්න හදන එකනා එහෙම නැත්නම් මේ yaadena සාමයක් ඇති කරගන්න හදන එකනාගේ ක්‍රියාවලිය සමහර විටක සම කරලා පෙන්නනවා ලෝකේ තියෙන ප්‍රධානම හොර జగ මගඩි රහස් කල්ලියක මහා මිනිහා අල්ලන්න හදන ප්‍රයත්නේ වගේ. ඒකේ මහා මිනිහා කවුද කියලා ඒ සංවිධානය දන්නේ නැහැ. සංවිධානයේ එදාට කුලියට ගත්ත මනුස්සයන් තමයි අපරාධය කරගන්නේ. ඒ මනුස්සයට ගාණ ගෙවලා තියෙනවා. පොලිසියට අහුවෙලා හිරේ යන්න උනත් අදාළ ගාණ ගෙවලා තමයි වැඩේ කරන්නේ. ඒ නිසා පොලිසියෙන් ඇල්ලුවත්, ඔත්තුකාරයෝ දාලා ඇල්ලුවත් අහුවෙන්නේ කුලියට ගත්ත මිනිහෙක්. ඒ මනුස්සයා දන්නේ කොහෙන්ද විධානය ආවේ කියලා. මේ මේ Taman ගෙනියන බඩු කොහෙන්ද Tamanගේ මල්ලට ආවේ කියලා දන්නෙත් නැහැ. එයා කරන්නේ මෙතෙන් ගිහලා අතනින් තියෙන එක විතරයි. ඒකට විශාල ගාණක් ගෙවනවා. ඇල්ලුවත් අල්ලන්නේ මනුස්සයා විතරයි. දන්නේ නැහැ. ඒ මිනිස්සු 10ක් 15ක් ඇල්ලුවාට පස්සේ මේ හැඩේ තීරණා පොලිසියට මේ මිනිස්සයා දන්නේ මසර ගාණ ගෙවනවා. අතෙන්ලා මෙතෙන්ට ගෙනත් තියෙන විතරයි තියෙන්නේ. ඇතුළේ තියෙන දන්නෙත් නැහැ. හැබැයි මේක හොර වැඩක් බව දන්නවා. එච්චර ගාණක් ගෙවන බව දන්නවා. එතකොට දැනගත්ත හැකි ඒක දෙන මිනිස්සයා මෙන්න මේ වාගේ කණ්ඩායමක් කියලා පොලිසිය දැනගන්නවා. එහෙම එකෙක් අල්ල ගන්නවා කියන එක අර හොරු 10ක් 15ක් අල්ලනට වැඩිය හොඳයි. ඒ ඒ හොරාට විධානය කරන එක. නමුත් එයා දන්නේ එයාට විධානය කොහෙන් දෙන්නේ කියලා. උඩට උඩට උඩට යනකොට ඔක්කොටම විශාල ගණන් වලින් සල්ලි හම්බ වෙනවා. නමුත් විධානයේ ඉන්නේ කොහෙන්ද? එහෙම නැත්නම් මෙහෙවන්නේ කවුද කියලා මුන්න විද්‍යාවකට අල්ලන්න බෑ. ඉතින් මේ කටයුත්ත ඒ හොර සංවිධානත් බොහෝම පැරණි දේවල්. අවුරුදු ගණන් සංවිධාන වෙලා තමයි මේක කරන්නේ. කවදා හරි කවදා හරි මුක්තාමත්ම සූරව හොරා ඇල්ලුවොත් රටේ පොලිසිය ලොක්කම වෙන්න ඉඩ තියෙනවා. ඒ හොරකල්ලියේ නායකයාත් පොලිසිය ලොක්කම වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ අහුව අල්ලලා දඬුවම් කරන්න ඕන ඒ වචනේ ඇති මෙතෙක් කල් අපි ආරස කරන්න හිට මිනියම තමයි පරිසර තිබ්බදී ඇයි ආවට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි යම් කෙනෙක් විශ්වාස කරන හිටියනම් මේ මේ ලෝ මේ සංසාරේ. සරුවචනාන්ති ඇර ධර්මයේ ඇර සීල සමාධි ප්‍රඥා ශික්ෂා ඇර ඒ සියල්ලම තමයි අපිට මේ දුක දීලා තියෙන්නේ. කවදාකවත් හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා යාට සිද්ධ වෙනවා ඒ අනේ ඒව අපි ඒගොල්ල අපේ දුක දුන්නේ අපි ඉල්ලපු හින්දානේ. ඒ නිසා අපේම දෝෂේ. ආන්නේ දැකීම ඇති වෙනකොට මිනිස්යාගේ මේ අවුරුදු ලක්ෂ ඔකෝටි ලක්ෂ ගාණක් හිර වෙලා තියෙන පරිණාමේ මනුස්ස හිත හිර වෙලා තියෙන පරිණාමේ උඩ එන්න පටන් ගන්නවා. අපි විශ්වාස කරලා තියෙනෙම තණ්හා මාන දිට්ඨි දෙන ඇත්තෝ තණ්හා මාන දිට්ඨි දෙන දැනු තණ්හා මාන දිට්ඨි දෙන උපකරණ තණ්හා මාන දිට්ඨි දෙන සමීකරණ ඉතී සමීකරණ ජයගත්තයි කියලා කියන්නේ අපි ගොඩ ගන්න බැරි තණ්හා මාන දිට්ඨි වලට වැටෙනවා. ඉතී ඒක දැක ගන්නාසුළු එහෙම නැත්නම් මේ සියුම් අනුසය කෙලස් දැක ගන්නාසුළු ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. අන්නේ ඒ ප්‍රඥා ශික්ෂාව ඇතිකරන අරමුණු දිහා බලන හැටි නැත්නම් ඒ විපස්සනා ක්ෂණ මාත්‍ර සමාධිය ඇතිකරන අරමුණ දිහා බලන හැටි සමත සමාධිය සඳහා අරමුණ දිහා බලන හැටිත් අතර ලොකු වෙනසක් තියෙනවා. එහෙම නැත්නම් සමත භාවනාවේදී අරමුණට අපි ක්‍රියාත්මක වෙන හැටි සහ විපස්සනා භාවනාදී අපි අරමුණට ක්‍රියාත්මක වෙන හැටි නැත්නම් මානසිකාර්ය පවත්වන හැටි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක මේ මූලධර්ම අනුව කියලා දෙන්නනම් බැරිකමක් නෑ උත්සාහ කරන්න ඕනේ. උත්හත් කරනවා. නමුත් ඒක අහුවෙනවද කියන එක අල්ලා ගන්නවද කියන එක යෝනිසෝමනසිකාරය තියෙන කෙනාට විතරයි අහුවෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සමත සමාධිය අවශ්‍යයි. ඒ නිසා අපි සම්මුති අරමුණක් අරගෙන අරමුණේ හිත නැවත නැවත යෙදීමේ අපි ඒ අරමුණ නැත ඒකම අරමුණට හිත නැවත නැවත යෙදීමේ කටයුත්ත කරනවා. ඒක සම්මත අරමුණක්. අත්දකින්න පුළුවන් අරමුණක් නෙවෙයි. ඒක බුදු ගුණ වෙන්න පුළුවන්. අපි කවදාකවත් බුදු ගුණ අත්දකින්න බෑ. අපිට මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. මරණානුස්සතිය වෙන්න පුළුවන්. අසුබ වෙන්න පුළුවන්. මේවා නිකන් සම්මුති විතරයි. ඒවා නැත්තම් සංකල්ප විතරයි. ඒ සංකල්පයක් අරමුණු කරගෙන අපි භාවනා කරන්න පුළුවන්. කරනකොට ඒ සංකල්පෙට හිත ගියොත් අපි ඒ හිත নিমগ্ন වීම නිසා හිතේ යම් තැපෙන වැටිල්ලක් හිතේ යම් මේචල් වීමක් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ක්‍රමයේ අල්ලාහ් තුමා ගන්න මුස්ලිම් මිනිස්සු භාවනා කරනකොට කරනකොට ඒ සමාධියට යන්න පුළුවන්. ඒකත් සමාධිය තමයි. එහෙම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එමන සර්බලදාරි දිව්‍යන් වහන්සේ පිළිබඳ ලොකු විශ්වාසකින් එයාගේ නම නැවත නැවත කිය කියා ජපමාලේ කරන්න ගියොත් අපි බුද්ධානුස්සති කරනා වගේම සමාධියකට යනවා. ඒ වාගේම ආලෝක පහළ ඒ වාගම හිත තැම්පත් වෙනවා. ඒ වාගම හිත පාවෙන්න පටන් ගන්නවා. එනමුත් ඒකේ ඒ සංකල්පයක් දිගේ යනවා. ඉතින් ඒ නිසා ඒ මුස්ලිම් ආගමේ පොත් කියවනකොට පේනවා අපි බුදුහාමසගේ ගුණ නමයක් අපි බුදු ගුණයට පාවිච්චි කරනවා අතිපසෝ භගවාරාන් සම්මා සම්බුද්ධ වතින්. ඒ නබිනායක තුමාගේ ගුණ 99ක් ඒ පොතේ තියෙනවා. ඒ 99ෙම උපචාර සමාධිය ගන්න හැටි ලියලා තියෙනවා. අපි හිතන්නේ මේ තම්බි මනසෝ මේ හරක් කපන જાතිය විතරයි කුණ්ඩ භාවනාවක් නැහැ කියලා. නමුත් ඒකේ තියෙන සූෆික් භාවනාවල පැහැදිලිවම මේ වගේ වාඩි වෙන්න හැටි අතක් කොටත්තක් තියාගෙන ඉන්න හැටි ඒ නබි නායකතුමාගේ නම මෙහෙම මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මේ මේ ගුණංගේ නැහැටි එහෙමම තියෙනවා. එනිසා මේ භාවනාව මේ සමතේ බුද්ධ ආගමට සීමා වෙලා මොකක්වත් නැහැ. ඒ වගේම ඒ අපි බැලුවොත් එහෙම කතෝලික ආගමේ නම් කරලා තියෙන සාන්තුවරු ඒ ඔක්කොමලා ඒ අධිමානසික තත්ත්වවලට ගිහිල්ලා තියෙන්නේ නිකම්ම නිකම්ම බොරු අපේ හිතන සම්පූර්ණ බොරුවක් නිසා නෙවෙයි ඒගොල්ලෝ පුදුම කැපකිරීමක් කරලා තියෙනවා අපිට ඒවා ආවට ගියාට විසි කරන්න බෑ ඒක ඔක්කොම සමතෙන් කරන ආශ්චර්යමත් දේවල් නෑ කියන්නත් බෑ මොකද අපිට එතෙන්ටවත් ය아가න්න බෑනේ සමාලාට අපිත් යනවා ඉතින් බුදුහාමරගේ ගුණ මෙනෙහි කරලා බෑ ඒක සංකල්පයක් විතරයි අපිත් යනවා එතෙන්ට මෛත්‍රී භාවනා කළ එක සංකල්පයක් විතරයි. අපිත් යනවා එතෙන්ට භාවනා කරලා ඒක අසුබෙන් අසුබ කියන්නේ සංකල්පයක් විතරයි. ඒක ඒක නිසා ඒව සංකල්ප මත කරන භාවන අපි සමත භාවනා කරන ගුණ රාශියක් තියෙනවා. ඒ ගුණ රාශිය නිසා නීවරණ අයින් කරන්න පුළුවන්. හිත එකමක ඒකෝදිගත කරන්න පුළුවන්. ඒකාග්‍ර වෙන්න පුළුවන්. ඒකට හිත නිකන් එන එන gediyak වගේ එකතු වෙලා යමකට දමලා ගහන්න පුළුවන් පුපුරලා යන. මෙයාගේ වික්ෂිප්ත වෙච්චි, තරි ගැහිච්චි, පතුරු ගැහිච්චි හිතක් නෙමෙයි හිත එකතු වෙනවා. නමුත් ඒකතු වෙන්නේ සංකල්පයක් මත. එවැනි සංකල්ප 40ක් අපේ තේරවාදී හඳුනන සමසතලිස් කර්මස්ථාන කියලා. ඒ 40න් එකක් තමයි ආනපාන. හැබැයි ආනපානේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒකෙන් විපස්සනා සමාධිය ආරම්භ දෙන්නත් පුළුවන්. ආනපානේ විතරයි තේරවාදයේ තියෙන කර්මස්ථාන වලින් සමතේ සහ විපස්සනා දෙකටම මේ ආරම්භය අරන් දෙන්න. හිතේ කලස් කරලා දෙන්න පුළුවන්. නැත්නම් සමාධියක් ඇති කරලා එන දේ. ඉතින් ඒ නිසා සිංහල බෞද්ධයා මේ ආනපන සති භාවනාවට අනිකුත් භාවනා අතර බොහොම ඉහළ තැනක් දීලා තියෙනවා. ඒක සරුවචනාංශෙත් කරලා තියෙනවා. සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමාධි භික්කවේ භාවිතා බහුලී කතා. සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme antradhaapeeti vupasameedi. ඔය මොනම භාවනාවක් කෙරුවත් විලෝපණය වෙන්න පුළුවන් ආනාපාන සති භාවනාදී ඒ විලෝපණ මොකුත් වෙන්නේ නැහැ එන්න එන්න සාන්ත ඒකෙන් සමතේ ගන්නත් පුළුවන් විපස්සනා ගන්නත් පුළුවන්. ඉතින් ඒක මෙහෙමයි සමතේ ගන්න මේකයි විපස්සනා ගන්න කියනකොට එතන හරි රසවත් සුත්තමේ කොටසක් තියෙනවා. අහනකොට හරි සතුටක් ඇති වෙන තරමේ හොඳ මූල ධර්මයක් තියෙනවා. ඒක නිසා අපි ධර්මදේශනාවේ විචිත්‍ර භාවය වැඩි වෙන්න ඒක මතක් කරගනිමු. අපි ආනාපානෙට හිත ගියයි කියලා ආනාපාන සතිය පිහිටියයි කියලා ඉතින් ආනාපානට මානසිකාරයේ ගියයි කියලා භාවනා හරි ගියයි කියලා කවුරු හරි කියන්න ඉඩ තියෙනවා. මොකද ඔක්කොටම ආනාපානෙ හරියන්නේ නැහනේ. ඉතින් කර කර ඉනකොට ආනාපානෙට හිත ගියයි කියලා. ඉතින් අපි යෝගාවචරයෙන් ඇහුවොත් අහන්නත් ඕනේ කොහොමද දන්නේ දැන් හිත තියෙන ආනපනද කියලා? කවදාවත් එහාට මේ ප්‍රශ්නේ ඇහිලත් නැහැ, උත්තර දීලත් නැහැ. ඒ නිසා ඒක හැම වෙලාවෙම නවමු ප්‍රශ්නයක් සහ නවමු සාකච්ඡාවක් බාටපත් වෙනවා. ඉතින් මේ යෝගාවචරයට උනන්දු කරවන්න ඕන ඕක වාහගෙන හිටියොත් ගොළු වුණොත් මට කමටහන සුද්ධ කරලා දෙන්න විදියක් නැහැ. දැන් මං ඉන්න අරමුණට පතන අරමුණට ආනාපානෙ හිත ගිය කියලා දන්නේ කොහොමද? මේක හරීම ඉහළ උසස් පෙළ පාඩම් පන්තියක් වගේ යෝගාවචර. ඒ නිසා යෝගාවචර කියනවා ඒක අල්ලන්න බැරි හිතෙන යෝගාවචරෙකුට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? ඉතින් තලුවන ඉඳගෙන ඉන්න බව දන්නේ නැද? ඉඳගෙන ඉන්න බව දන්නේ නැද කියන මිසක ඒක කියාගන්න ක්‍රමයක් අපේ භාෂාවල නැහැ. අපේ භාෂාවේ කියන්න පුළුවන් හරියක් පචනං කිය හැකි. අතිශෝක්ති කිය හැකි. සම්පප්පලාප කිය හැකි. අස මේ පරිසෝචන කීයකි මේ සත්‍ය කතා කරන භාෂාවක් නැහැ. දැන් මං ඉඳගෙන ඉනකොට ඉඳගෙන බා දන්නේ කොහොමද? ඉතින් යෝගාචර කියනවා මේක පොඩි එකට බහ තෝරන්න වගේ මේක පුළුවන් විදිහට කියන්න උත්සාහ කරන එක. ඉතින් යෝගාචර කියනවා මට මම හිටගෙන නිසා ඉඳගෙන ඉන්න බව දාන්නවා. මම ඇවිදින නොවෙන නිසා ඉඳගෙන ඉන්න බව දාන්නවා. නිදාගන්න නැති නිසා ඉඳගෙන ඉන්න බව දාන්නවා. හරි එතකොට හිටගෙන ඉනකොට හිටගෙන ඉන බව දන්නේ මොකෙන්ද? එතකොට නම් මේ කකුල් අඩියට වටින හරි ඒක නිසා දැන් ඉඳගෙන ඉනකොට ඉඳගෙන බව දන්නේ ආ එතකොට පස්තනේ වදින්නේ. ආ එතකොට සත්තන් දෙකනේ වදින්නේ. ආ ඒක කොහොමද වැඩෙන්නේ? ඉතින් තලුමල්. මේක වදින්නේ මේ ඝන තැනක, සම තැනක, සීතල තැනක, උණුසුම් තැනක, විෂම තැනක කිව්වනම් අපි ඒකට කියනවා හරි. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව හොඳට මෙයා දන්නවා තහවුරුයි. ඒක දන්නව විතරනේ කියන්න පුළුවන්. මේක කවදාකවත් අපේ ජීවිතේ ඉතිහාසයට උගන්වන්නෙත් නෑ අපිට භූගෝලයට උගන්වන්නෙත් නෑ ප්‍රජාචාරයට උගන්වන්නෙත් නෑ භෞතික විද්‍යාවට උගන්වන්නෙත් නෑ රසායන විද්‍යාවට උගන්වන්නෙත් නෑ ජීව විද්‍යාවට උගන්වන්නෙත් නෑ කවදාවත් මේ ප්‍රත්‍යක්ෂ කරන දේ කොහොඳ ප්‍රත්‍යක්ෂ කරේ කියන වචනේ අහන්න තරම් අපේ ගුරුවරු බයයි දෙමාපියොත් බයයි බුදුරජාණන්සේ අහන හොඳයි ඔක්කොම කියලා නාලා කාලා සිල් අරගෙන සිල් රෙදි අඳගෙන සිල්ලුතුම් මැද ඉඳගෙන හොඳට පట్టල වෙලා ඉඳගෙන දැන් වාඩි වෙලා බලන්න මම නිශීදති පල්ලංකම් කියනකොට කොහොමද දන්නේ කියලා කොච්චර උගතෙක් වුණත් බින්දුවට බයි කොච්චර පොහසතෙක් වුණත් බින්දුවට බයින කොච්චර චතුර කතිකෙක් වුණත් බින්දුවට බයින කොච්චර විද්‍යාඥයෙක් වුණත් බින්දුවට බයින බස්සන්න ඕනේ හැබැයි බැසර පස්සේ නගිද්දිට වටන් අනේ ආ මම ඉඳගෙන ඉන්නකොට මම දන්නවා මෙන්න මේ මේ තැන් පොළවේ වදින්න නිසා මම ඉඳගෙන ඉන්න බව දාන්න. එහෙම නැත්නම් හිටගෙන නොවෙන්න නිසා ඉඳගෙන ඉබන්නවා කියලා මේක අරගෙන ඊට පස්සේ යෝගාවචරයට කියනවා පුළුවන් තරම් මේ ඉඳගෙන ඉන්න ඊටියව අබිරමණය කරන්න. වැඩි වේලාවක් කරන්න. ඒක ලොකුම පින කියලා හිතා ගන්න. මේක තමයි ලෝකෙද ලොකම් වෙන කියලා. ඉතින් හරි සැකයි අපේ යෝගාවචරෙන්ද මේ නිකන් සුම්මයිරි නිකන් ඉඳගෙන හිටපුවම පින් සිද්ධ වෙනවා කියලා. ඒ කටට පේන්නේ ওই කෑකොල්ලන් ඇහෙන්නේ ওই සද්දේ. ඒ වගේ මොකද්ද මේ කටින චීවරයක් ගන්න බෙරගගා කෙල්ලෝ ටික නට නට යනවා විශාල පිනක් කියලා නිතානි. ඉතින් එතකොට මේ නිකන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක කුසලයක් කියලා හරි අමාරුයි. හරිම අමාරුයි. ඒ ධර්මතම මේ කුසලය කියලා මේ මුරුක් වගේ මොනවද ඉල්ලන පකට වගේ කහ පාට කෑලි කෑලි තියෙන එකක් තමයි ඉල්ලන්නේ. ඉතින් මේ ඉඳගෙන ඉන්නකොට මොකුත් හම්බෙන්නේ නැහැ. ඉතින් අහනවා ඉතින් හම්බෙනවා නම් රාත්තල් ගන්න වැඩි වෙන්න එපා. ඒක හැඩේ දැනෙන්න එපා. ඒක ගඳ තියෙන්න එපා. ඒක අතට අහුවෙන්න එපා. ඉතින් කියනවා අහුවෙන්නේ නැති නිසා තමයි කුසලයක් වෙන්නේ කියලා. ආනේ උඹේ බනත් ඕනේ නැහැ කියලා තමල ගහලා යනවා. අපිට ඕන මොනවා හරි ගෙදර ගිහිල්ලා පෙන්නන්න ඕ මං නිසන්වනේ භාවනා කරලා ගෙනාවා කියලා පකඩ ටිකක් හරි පෙන්නන්න තියෙනවනේ. අයියා කිය අරයට වැඩි පකඩ උඹට හම්බෙලා තියෙනවනේ කියලා ඔන්න මනිනවා. දැන් මොනවාක්වත් හම්බුනේ නැත්නම් මොකේද මනින්නේ? මං චිත්තක්ෂණ මෙච්චර ගහන මොනවාක්වත් හමුනේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන දැනගත්තා. ඉතින් ගෙදර මේ ස්වාමී යන්නේ උඹ වාගේ මෝඩෙක් යකෝ රෑ හතක් කණ්ඩත් නැහැ. මේ බලපන් ඉඳලා වද විඳලා දැන් මොකක්වත් ගෙනල් නැහැ. මේ ඒගොල්ලෝ කියන උඹලට පිස්සු කියලා. අපි නම් රැයට කාලා බුදිය ගත්තා. අපි ටෙලිවිෂන් බැලුවා, පත්තර බැලුවා. උඹලට මොන මගුලක්වත් නැහැ. ගිනල්ලත් නැහැ. ඉතින් කටේ පිට්ටු හිර වෙනවා යෝගාවචරයයි. මුදි යෝගාවචරයක් දන්නේ මේ යමක් කරනවා නම් අකුසල් කියලා. කරන ඕනම දෙයක් අකුසල් කියලා දාගත්තම තියෙනවා. අනේ ඉඳගෙන ඉන්නකොට මොනවද කරන්න හැබැයි කරන දෙයක් තියෙනවා මේ පස්ස පොළවේ හැප්පෙනකොට දැනෙන තද ගතිය දැනෙනවා. ඉතින් මේ දැන ගැනීමත් කිරීමත් නැද්ද කියලා අපිට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒ දේ කිව්වට අපේ නෑයෙක් බෞද්ධෙක් කවදාවත් පිළිගන්නේ මේක යථාභූත ඥාන දර්ශනය කියලා. මේක ඇති හැටි කියලා පිළිගන්න කැමති නෑ. ඒකේ ඉන්න කියලා වැඩි වෙලා ඉන්න කියලා යෝගාචර කිව්වට සද්ධාව පිටින්නේ ඒක යෝගාචරය සලකන්නේ මේ දඬුවම් වදිනවා වගේ. පමා වෙලා ඉස්කෝලේ ආවට පන්ති පිටිපස්ස හිටවල තිබ්බා වගේ වැඩක් තමයි පේ. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගන්න. ඉතින් කොච්චර බන කිව්වත් ඒකේ අඩුපාඩුකුත් නැහැ ඒක වටිනවා. මම පිළිගන්නේ පිළිගත්තට පස්සේ අහනවා <clears throat> මේ ඉඳගෙන ඉන්නා තාක් දැනෙන්නේ ඔය පාස බිමෙන්ලා තියෙන එක පමණමද උණුසුම් සිසිල පමණමද මේ මෘදු ගතිය සීතල පමණද හුඳුට සමීපව උත්සන්නව ආසන්නව බලන්න කරනකොට සමහර විටක මේකේ ඔය මැරිලා නැති බවට හුස්ම ටික වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හුස්ම අණුව මේ උදරයේ පිම්බීම හැකිලිම වැටෙන්න ඉඩ තියෙනවා. ඒක කවදාහකවත් හොයන්න යන්න එපා. හොයන්න ගියොත් එහෙම ඒක නැතිවීම පශ්චාත්තාවයක් වෙනවා. දැන් මේ හුස්මක් ආවයි කියලා කවදා හරි මේ යෝගාවචරයෙන් ලියුණයි කියලා හිතමු, කියුණයි කියලා හිතමු. ඒතර කතා කරලා කියනවා දැන් කොහොමද දන්නේ හුස්මේ හිත තියෙනවා කියලා. අර වාගේම අපහසුකටපත් වෙනවා. අර වාගේම අපහසුකටපත් වෙනවා කොහොමද දන්නේ කියලා. මෙන්න මේ හුස්ම හිත තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් තුන් ආකාරයක් හරහා තමයි ඔය ආහනාපානයේ තියෙන සමත නැඹුරුව සහ විපස්සනා නැඹුරුව ආචාර්යවරු පෙන්වන්න උත්සාහ කරන එක 100ට 100ක්ම සරුවඥ මතයක් නෙවෙයි. නමුත් මම හිතන එක උදව් වෙයි කියලා. යම් වෙලාවක Taman දන්නවනම් මගේ හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන තැනක නෙවෙයි වෙන කෙනෙක්ගේ නෙවෙයි හුස්මේ. එනේ එතකොට යාට කියන්න පුළුවන් මේ හුස්මේ ඉන්නා තා කල හිත අතීතේ අනාගතේ නෙවෙයි. හුස්මේ ඉන්නා තාකල් වෙන කෙනෙක්ගේ නෑ හිත. වෙන තැනක නෑ. ඒ නිසා මම හුස්මේ ඉන්න බව දානවා. ඒත් කියන්නේ අරක නෙවෙයි කියන නැස්චාර්තයෙන් විතරයි. අරක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි ඒක නෙවෙයි ඒක නිසා මේක වෙන්න ඇති කියලා අපි මේ ප්‍රමේය ඔප්පු කරලා පෙන්නනවා බීජ ගණිතමේ රේඛා ගණිතම ප්‍රමේයක් වගේ. ඒක තමයි පළවෙනි ක්‍රමය. ආනාපානෙ යම් වෙලාවක ඉන්නවා කියලා යෝගාවචරයා ප්‍රත්‍යක්ෂණය කළා කියනවනම් එයාට කියන්න ඕනේ කොහොමද දන්නේ? දන්නේ අතීත අනාගතේ නොවෙන නිසා. දන්නේ වෙන කෙනෙක්ගේ හිත නැහැ. වෙන තැනක හිත නැහැ. මෙතන තියෙන්නේ ආ හොඳයි. මෙහෙම බලබලා ඉන්නකොට බලබලා ඉන්නකොට මේක ලොකු එකලසක්. මේක ලොකු ඒකාග්‍රතාවයක්. මේක මේ ලෝකයක් අරමුණු වලින් ඒ අරමුණට හිත දෙමිලා. මෙතිකල් නන්නත්තර වෙච්ච හිත ඒ අරමුණු ඔක්කොටම වැඩි අපි බුදුහාමරොත් එක ගිවිස ගන්නවා. දැම්මට හුස්මේ ඉන්න බව හුස්ම ගන්න බව මැරලා නැති බව දැනගන්න පුළුවන්. දැන් මේ යෝගාචරණ පුළුවන් තරම් මෙන්න මේ ඇති කරගත්ත එකලස කඹේ විදින කෙනෙක් වගේ පවත්තන්න කියලා. ඒක නැත්තම් කියන්න පුළුවන් මේ දී යටින් ගින්දර ගෙනියනා වගේ මේ ඇති කරගත්ත එකලස පවත්තගෙන යන්නේ කියලා. බලාගෙන ඉන්නකොට මේ සමත නැඹුරුව තියෙන යෝගාචරයට තමයි සම්මුතිය මත පමණක් භාවනා කරන යෝගාවචරයට ඒකම ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මෙච්චර නන්නත්තර වෙච්ච හිත දැන් මේ මධ්‍යස්ත වූ හුස්මේ හිටියා. යන්නේ අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ පිට කෙනෙක් ගැන හිතන්නෙත් නෑ පිට තැනක් හිතන්නෙත් නෑ හුස්මෙම තියෙනවා කියලා ඇති වෙන මේ චිත්ත සංඛාර පධාන සමන්නාගත චිත්ත ඉද්ධිපාදේ පහළ වෙනවා. මෙච්චර නන්නත්තර වෙච්ච හිත චිත්ත irdipaade පහරෙනවා චිත්ත සංඛාර චිත්ත පධාන සංඛාර සමන්නාගත ප්‍රධාන වීරියක් ඇති වෙනවා මෙච්චර නන්නත්තර වෙච්ච හිත මෙච්චර පිස්සු අඳුරෙක් වගේ හිටපු හිත මෙච්චර මාළුවෙක් කොට දැම්මා වගේ දැඟලපු හිත මේකෙන් දෙකට කපපු පණුවෙක් කන දඟලපු හිත දැන් හුස්මේ හිටියා කියලා යාට ඇති වෙන චිත්ත ප්‍රසාදයම එහෙම නැත්නම් චිත්තීකෝදි භාවයේම සමත නිනුත්තුප්පඨානේ කත්තං කියලා එයාට මේ අසික්කිත හිත ශික්ෂිත වීම ඒ හිත සතුටම මේ මෙයින්ම සාක්ෂාත් වෙනවා. දිගට පාත් ගන්න පුළුවන්. නමුත් මේක දිගේ බලාන ඉන්නකොට විපස්සනා නඹරුවක් තියෙන එකනට පේනවා මේ හුස්ම දිහා බලනකොට පස්ස හැප්පෙනව නෙවෙයි පේන්නේ නාසිකාග්‍රේ වැටෙන්නේ. නැත්තම් උඩුතොලේ වැටෙන්නේ කියලා මේ සුද්ධිය සංසිද්ධිය වෙන ස්ථානේ ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. පිරිමැදින්න පුළුවන් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ හිතලුවක් නෙවෙයි ඒකාන්තයෙන්ම වායෝ පොට්ටබ ධාතු ඇවිල්ලා මේ කයේ මේ තියෙන සංවේදී භාවේ නැත්තම් කයේ ඔපයේ හැප්පෙනකොට තමයි මම ආනපන ඉන්න බව දන්නේ හිතවිලි වේදනා සද්ද නැති බවත් ඇත්ත අතීත අනාගත නිවන බවත් ඇත්ත වෙන කෙනෙක් ළඟට හිත නැති බවත් ඇත්ත වෙන තැනකත් නෙවෙයි මෙතන මෙන්න මේ සංසිද්ධියක් තියෙනවා ගැටුමක් තියෙනවා කාය ප්‍රසාදේ කයි ඔපේ වායෝ පොට්ටබ්බ ධාතු වල හැප්පෙනවා හැපෙන්නේ කොතනද කියලා මෙයාට හරියට තැන කියන්න පුළුවන් ඒ සමත නැඹුරුව තියෙන එක නැත්තම් චිත්ත සමාධි මිත්‍ත ප්‍රධාන සංඛාර සමන්නාගත චිත්තිද්දීපාදේ තියෙන එකට අරම ඇති. මොකද විපස්සනා කරන එකන ඒ හරහා නැත්නම් සමතේ කරන එකන දියුණු වෙනකොට හෝ නැත්නම් විපස්සනා නැඹුරුව තියෙන එකනට හැපෙන තැන කියන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචරයට තේරෙනවා මගේ හිත සියල්ලම දැන් අතහැරලා ඉවරයි. මගේ හිත දැන් ඒකාන්තෙම තියෙන්නේ මෙතන. ඇඟිල්ලෙන් අල්ල පෙන්වන්න පුළුවන් මගේ තියෙන ආශිකාග. මගේ තියෙන උඩුතොලේ. එහෙම නැත්නම් මගේ තියෙන papuයි. මගේ තියෙන බඩේ කියලා ඒ තන අල්ලනවයි කියන්නෙම මුළු ලෝකෙම දන් දීමේ එහෙම නැත්නම් කියනවා නම් මෙතෙක්කල් කවදාකවත් ජීවිතේ කරපු නැති උතුම්ම දානේ සිද්ධ වෙනවා. අපිට ඒකට එන්න බැරි මේ ලෝකේ තියෙන දේවල් වල තියෙන කෑදරකම නිසා. අපි මොකේක හරි කෙස් ගහක තරම් හෝ බාහිරේ ආතාවක් තියෙනවා මෙතෙන් හිත ගන්න බෑ. ඉතින් මෙතෙන්ද 100 100ක් එන්නේ නැහැ. 100 100ක් ආවේ නැත්තම් දෙකට දෙතෑවරයි හිත පිවිතුරු නෑ, නිර්මල නෑ, නික්ලේශී නෑ. ඒ නිසා යාට ඒක අයිතිවාසිකමක් එන්නේ කොයි වෙලාවකරි නික්ලේශීව නිර්මලව පිවිතුරු වෙලා මගේ හිත හැපෙන තැනම තිබ්බා කියලා දැනෙනකොට යම් අපි හිතුවනම් මහා ජනක රජුරෝ වගේ අනේ මට මේ මුළු ලෝකෙම දන් දෙන්න නැත්තම් කියලා අන්නේ දන් දීමට තිබුණ කැමැත්ත සාක්ෂාත් වුණා වගේ හිතෙනවා මට අඩු ගන්න මේ සංසාරේ එක චිත්තක්ෂණයක් මේ හිත මෙන්න මෙතන තිබ්බ නිසා මුළු ලෝකෙම අමතක කරන්න පුළුවන් උනායි කියන. ඉතින් කෑදර මිනිස්සයාට මේක සීදී නසා ගත්තා වගේ. මොකද ඒ තරම්ම මේ ලෝකේ අල්ලගෙන අපි ජීවත් වෙන්නේ මේ මහ පොළොවයි රත්තරම් මිනිමුතු හරකබාන වතු පිටි යාන වාහන අල්ලගෙන ඉන්න කෙනාට චිත්තක්ෂණයකට අයින් වුණත් heart attack එනවා. භාවනා කරන කෙනාට මීමන්සා බුද්ධිය ඇති වෙන කෙනාට නැත්තම් මීමන්සා ප්‍රධාන සංකාර සමන්නාගත irdipaade තියෙන කරට පේනවා විමසුන් නුවණ තියෙනවා නම් අරමුණේ හිත පිහිටවපු ගමන් සාක්ෂාත් වෙච්ච ගමන් බුරුල් වෙච්ච පතකට හෙල්ලෙන් දමලා යනවා වගේ කාගෙන ගිය ගමන් තේනවා දැන් නම් මගේ හිත තියෙන්නේ මෙතන කොච්චරද කියනවා මුළු ලෝකෙම අමතක වෙන බව පවා සාක්ෂාත් කරන්න පුළුවන්. මේක එතකොට කියනවා අර සමත යෝගාවචරය තුළ විපස්සනා නැඹුරුවට පුංචි ඉඟියක් කියලා. එතකොට යාට පොඩි උදව්වක් කරන්න ඕනේ පොඩි තල්ලුවක් දෙන්න ඕනේ ඊට පස්සේ කියන්න ඕනේ දැන් මුළු ලෝකෙම අමතක කරලා ආනපන ඇල්ලුවානේ නැත්නම් හැපෙන තැන ඇල්ලුවානේ බලපන් ආස්වාස කරනවා 100 100 ප්‍රසවාසය අමතක කරපන් ප්‍රසවාස කරන ආනපන ආස සීර්ෂිය කමතක කරපන්. අන්න ඒ ආස්වාසය මේ ලෝකෙම දීලා ගත්ත ආස්වාස ප්‍රසවාසයෙන් ප්‍රසවාසයලාවේ ආස්වාසය නැති බව තේරුම් ගන්න සතිය. ආස්වාසයලාවේ ප්‍රසවාසය තේරුම් නැහැ කියන තේරගන්න මේ සතිය හරියට නිකන් මේ වැනිදොඩම් බික් දෙකක් ගැලෙවුවා වගේ. මුදුවට වෙන් කළ බලන්න පුළුවන් ආස්වාසයේ තියෙන තාක්කල් ප්‍රසවාසයේ නැහැ. ප්‍රසවාසයේ තියෙන තාක්කල් ආස්වාසේ නැහැ. එතකොට අර අර වෙන් කිරීම පරිච්ඡේද ඥානය තීක්ෂණ භාවයේ තවත් වැඩි වෙනවා. එතකොට යාට කියන්න පුළුවන් ආස්වාසය කරනකොට සීතල ගතියක් තියෙනවා. නාසයේ අසවල් තැන වදිනවා. උඩුතලේ වදිනවා. මුත්තටම කියන්න බලන ප්‍රසවාසය නෙවෙයි. අන්නේ ඒ ඒ තියෙන ඒ සියුම් භාවයට අපි විචක්ෂණ බුද්ධිය කියලා කියනවා. විචාර බුද්ධිය කියලා කියනවා. ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා කියන ඉතින් ඒව එන්නේ එහෙම කියන්න පුළුවන් වෙන්නේ අර විපස්සනා නඹරෝ තියෙන කෙනාට තමයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ලද්දා පටන් පටන් ගන්නකොටම යෝගාවචරයෙන් බලාපොරොත්තු වුණොත් මේ ආස්වාසය මේ ප්‍රසවාසය මේයි කියලා ඒක ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙනවට වැඩි. ඒ වගේම නూరుට යොමු කරා වෙන්න පුළුවන්. යා තියෙන්නේ සමත නැඹිරාවක් නම් හුස්ම ගන්න බව දැනගත්තත් ඇති. ඒකේ පුළුවන් තරම් එන්න ඒකෙන්ම චිත්ත ප්‍රසාදයේ පහළලා ධානයට යන්න පුළුවන්. නමුත් විපස්සනා බුද්ධිය, විමර්ශන බුද්ධිය, විචක් විචාර බුද්ධිය, ධම්මවිචේ සම්පෝඥංගේ තියෙන එකනට පේනවා. ආනාපානෙට ගියාට මේක කොනිත්තල බලන්න හිතෙනවා. මේක විස්තර කළ බලන්න හිතෙනවා. කපල කොටලා බලන්න හිතෙනවා. විමසලා බලන්න හිතෙනවා. ඉතින් මේ බලන කෙනාගෙන් ඇහුවොත් එහෙම දැන් මේ ආනපන මුළු ඇඟ පුරාම පේනවාද? ලෝකෙම තියෙන නැත්නම් කොතනද කියලා. කියලා පොඩ්ඩක් ඉන්න මම බල්ලා කියන්නම් කියලා යාර කියන්න පුළුවන් ආනපන තියෙන්නේ මෙන්න මෙතන. උදරේ පිම්බිම හැකිනම නාභිය කිට්ටු කරගෙන තියෙයි. නාභියත් පපු ඇටයත් අතර. ආශ්වාස ප්‍රශ්වාස නම් උත්තර රොට්ටේ නාසිකාග්ගේ කියන දෙකෙන් එක. තොල උඩු තොල උඩ ඕනාසිකාග්‍රේ. ඉතින් ඔය දේ සපෙලා කියන්න පුළුවන් කියන එක මහා පුදුමාකාර එකලසක්, චුණු භාවයක්, සියුම් භාවයක්. ඊටත් පස්සේ මේ ආස්වාස වෙලාවේ ප්‍රස්වාසයේ ආස්වාසයේ අත්‍යන්ත ලක්ෂණ මෙව්වා. පෞද්ගලික ලක්ෂණ මෙව්වා. පච්චත්ත ලක්ෂණ මෙව්වයි කියලා මේ ආස්වාසයට ආවේනික සියලු ලක්ෂණ දන්නවයි කියලා කියන්නේ නිකන් හිතන්න තියෙන ගියාත්මෙත් භාවනා කරපු කෙනෙක්. එහෙම නැත්නම් කාටවත් මේ තරම් මේ වැඩකට නැති අරමුණක් මෙච්චර කැඳේ කල බේරුවා වගේ කියන්න පුළුවන් වෙන්නේ පුංචි ඥානයක් නෙවෙයි. මොකද ඒක බොරු කරන්න කාටවත් බෑ. බ්‍රහ්මේකටවත් බෑ. දෙවියෙකුටවත් බෑ. මොකද ආස්වාස කරනවා ආස්වාස කරන බව දන්නවා. එයා දන්නවා හිත පිට ගිහිල්ලත් නැහැ. තියෙන්නේත් නාසිකාග්‍රේ ආස්වාස මෙම ප්‍රසවාස මෙම නෙවෙයි කියලා. අන්න මේ සියුම් භාවය ඇති කරලා යෝගාවචර තුල තිබිලා මතුවෙලේ නැත්තම් යෝගාවචරක දෝෂයක් නෙවෙයි ගුරුවරගේ සුද්ධ දෝෂයක් කියලා පණ්ඩිත ශාන්සි කියනවා. ඇඟ හීතල වෙනවා කියනකොට එයාගේ මේක කොහොම හරි කරලා මතු කරලා දෙන්න ඕනේ. ඒක තමයි යෝගාවචරයා තියාගෙන ගුරුවරයා ආප්තෝපදේත හදා හදා කිය කියා කමඨාන් සුද්ධ කර කර මෑට හරියට බත් කන්න බැරි දරුවෙකුට බත් කඩක් කවා ගන්නවා වගේ පපඩම් කවලා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා බත් කඩක් කවනවා වගේ නැත්නම් බහ තෝරා ගන්න බැරි බබෙකුට බහ තෝරලා දෙන්න වගේ එහෙම නැත්නම් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වැඩිහිටියෙකුට භාෂාවක් උගන්වනවා වගේ මෙයා කොච්චර බෑ කිව්වත් කොච්චර නෑ කිව්වත් පොඩ්ඩක් පවුරු කාලා බලනවා හුස්ම ගන්නකොට කොහමද දන්නේ ඉතින් දමල ගහලා යනවා යන්නේ ඌවදිමත් බුදුහමසන් ඉන්න කාලේ මේ මොනවද මේ කතා කරන්නේ? ඉතින් කියනවා යන්න එපා මම ඔයාලට චොක්ලට් කැල්ලක් දෙන්නම්කෝ. පොඩ්ඩක් නැත්නම් ඩාර්ක් චොක්ලට් කැල්ලක් දෙන්නම්කෝ. එහෙනම් ඉරු දෝසි ටිකක් දෙන්නම් කියලා කොහොම හරි වගලගෙන අරක කවන්න ඕනේ. කවලා කවදා හරි යෝගාවචරයට පුළුවන් වුණොත් මේ ආස්වාස කරන වෙලාවදී මම ප්‍රස්වාසය නෙවෙයි කියලා දාන්නවා. නාසිකාග්‍රේ තියෙන බව දාන්න මට ඒක සීතලට වැටෙනවා කියලා කිව්වොත් නිවනෙන් භාගයක් එතන. කවදාවත් කිසිම කෙනෙක් පළවෙනි දවසේම කියන තරම් කිසිම කෙනෙකුට ඥාණි නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. කද්දාකවත් වෙන්නේ නැහැ. ඒක දුර්ලභමකුත් නෙවෙයි. ඔය පන්දිසාංශයේ ඔය බුදුන් පන්දිසාමීන් වහන්සේ අපවත් වෙන්නේ ඉස්සලා කරපු අවධාන වැඩමුළුවට මාත් ගියා දවස් 10කට. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ කියන්නේ ඉතින් මෝරලා මෝරලා අවුරුදු 96 වයසේනේ අපි ඇත්තටම යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන වැඩි කියලා. ඉක්මන් වෙන වැඩි යෝගාවචර මේවා ඉක්මනට මේක ඉගෙන ගනිය කියලා හිතනවා. මට මේ මම කියන මේ ධම්මජීව කියන මනුස්සයාට මාස 18ක් ගියා වණ්ඩිස්වාසේ ගාව ඉඳලා මෙන්න මේකයි කියන්න ඕන කියලා තේරෙන්නේ. එත්තකම්ම බණිනක නම් බැන්නා දඬුවමුත් කරා උඹ කියන්නේ මොන අපබ්‍රන්ථයක්ද කියලා මට තේරෙන්නේ නැහැ. විච්චි දෙය කියපන්කෝ. ඉතින් මං හිතනවා කියනවා කියලා. නමුත් කවදාවත් කියවෙන්නේ නැහැ. කවදාවත් කියවෙන්නේ නැහැ. කියවන්නේ අල්ලපු gedර වෙච්ච ඒවයි ඊයේ වෙච්ච ඒවයි හෙට වෙච්ච ඒවයි අනම්මනම් කියනවා මිසක මගේ අරමුණ ආනාපාන ආශ්වාස කරනකොට මට මෙහෙමයි වැටුනේ කියලා කියවෙන්නේ නැහැ. අපිට සීල ශික්ෂාව තියෙනවද සමාධි ශික්ෂාව තියෙනවද ප්‍රඥා ශික්ෂාව නැහැ. අපි දන්නේ මේක ප්‍රඥා ශික්ෂාව කියලා. අපි හිතන ඉතින් හැමදාම පැය හතරකට භාවනා කරන එකමදයි. හැමදාම කමඨාන් සුද්ධ කරන කියලා වාර්තා දෙන එකමදයි. මේ හාමුදුර මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ සංසතිය සති ලේසිත් නෑ සතුරු කරනවා කියන එක. අන්තිම බණේදී දවස් 4ක් එක දිගට කිව්වා මේක පොඩ්ඩක් බලන්න අරමුණේ අත්‍යන්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ එහෙම නැත්නම් මේ පච්චත්ත ලක්ෂණ කියලා වචනක් තියෙනවා ඒක යෝගාවචනයෙන් ගන්නවා කියන එක යෝගාවචරගේ අත කඩලා ඇටයක් කියලා ගන්නවා ඒ තරම්ම ඝන අන්ධකාර මෝඩකමක අපි ඉන්නේ අරයා කියපු මෙයා පුගියපු සමීකරණ අපිට කටපාඩම්. අර ගෑණි මේ ගෑණි කියපු බැනිනකොට කියපු කුණු හරප ටික කටපාඩම්. නැත්නම් හුස්ම ගන්නකොට දැනෙන එක කියන්නේ. ඒ ටික කියන්න පුළුවන් නම් ඔන්න ප්‍රඥා ශික්ෂාව පටන් ගත්තයි කියලා කියතෑ. එහෙම නැත්නම් අරමුණේ පැතිකඩ තුනම දකිනවා. ආස්වාද ප්‍රසවාසයේ ඉන්න බව දන්නවා, හැප්පෙන තැන දන්නවා. ආස්වාද ප්‍රසවාසයේ වෙනස දකින්න. පිම්බීම හැකිලිම් භාවනාව සුද්ධ විපස්සනාවක්. ඒකේ උද්දරේ පිම්බීම හැකිලිම මේ පිම්බෙන වෙලාවේ හැකිලෙන වෙලාව හැකිලිම නැහැ හැකිලෙන වෙලාවේ පිම්බීම නැහැ මොකද්ද පිම්බෙන වෙලාවේදී කොහොමද දන්නේ හැකිලිම නෙවෙයි කියලා හැකිලෙන වෙලාවේ කොහොමද දන්නේ පිම්බෙම නෙවෙයි කියලා ඉතින් මේ අභ්‍යාසය කකා කකා කකා කකා ඉන්නෝනේ කවදා හෝ එළියට එනකම් ආවට පස්සේ නම් ඔන්න කැන්දී ගල බේරුවා වගේ මේක තීරෙන්න පටන් ගන්නවා. ඒක අල්ලගත්තර පස්සේ දැන් මේ ආස්වාසිය මේ ප්‍රසවාසිය කියලා අල්ලගත්තර පස්සේ අපිට අතගාලා හොඳයි කියලා කියනවා. දැන් මේ ආස්වාසිය කියලා ඔබ දකින්නේ පටන් ගන්න එක නෙවෙයිනේ. මෝරලා මගට ගියාට පස්සේනේ. අපි ඉඳුරන් හරි ගොරෝසුනේ. ඉතින් කොහේ ඉඳලා දෙන්නේ කියලා බලපන්. මේ ආස්වාසි කියලා කියන්නේ පිටකොන්ද විතරනේ මැද විතරනේ. ආස්වාසි පටන් ගන්න දැන උනාට පස්සේ මේ නටන්නේ වෙස් බැඳට පස්සේනේ වෙස් බඳිනවා. පෙන්වන්නේ නෑනම ලෝකේ. නිසා බලපන් වෙස් බඳින හැටි. කොහෙන්ද ආස්වාසි පටන් ගන්න එක. එතකොට තියෙන සතියට පමා නොවිච්ච සතියක් වෙන මොකද සාමාන්‍ය අපිට තියෙන පමා වෙච්ච සතියක් නාසික නාස්පුඩු පුරවාගෙන හොස් ගාලා යන හුස්ම විතරයි තේරෙන්නේ ආරම්භක ශේෂේ කොහෙන්ද පටන් ගන්නෙ කියන එකට අපි පමයි මේ නටන නැටුමක් අපි දකින්නේ ලෝකේ බඳින හැටි පෙන්වන්නේ නැහැ කවදාකවත් මේ ලෝකේ හැදිලා තියෙන සම්පූර්ණ උපදාපු එහෙම නැත්නම් කියනවනම් අංග සංස්කරණය කරපු එහෙම නැත්නම් කියනවනම් ආලවට්ටම් කරපු දෙයක් වෙන්න දෙයක් මිසක් ලෝකේ මුල පෙන්වන්නේ නැහැ කිසිම තැනක. ඒක නිසා ඉස්සල ලෝකේ අල්ලාගෙන ආස්වාසය අල්ලාගෙන ආස්වාසය මුලට යන්න යනවායි කියලා කියන්නේ පමාණු වී ආස්වාසය අල්ලන්න ඕනේ. ඒ කියන්නේ ඉර නගිනව බලන්න ඉර ඉරදියා බලන්න ඉස්සලා ඉර නගින හැටි අරුණ බලන්ටි කරනවා. අරුණක් නැගලා තමයි ඉර නගින්නේ. ඒකට Taman ඉන්න පුළුවන් තරම් නැගෙන ඉතිසාවට යන්න ඕනේ. ඊළඟ කල්ැතුව අන්ධකාරයේ වාඩි වෙලා නැගෙනහිරටම හිත දාගෙන ඇහැ කරවිල වෙනකම් බලාිනකොට තමයි පේන්නේ ඉර නගින්න පැයකට පැය භාගයකට ඉස්සලා යාන්තම් සුදක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක රඹ කාට වෙනවා. විවි විවි විවි ආසෙන් භාගයක් විතර එළි වුණාට පස්සේ ඔමරි පපා මුකුළු පපා ඔන්න ඉර උඩට නගිනවා අපි කියනවා ඉර සේවය කරනා කියලා සිරිපාදන කරලා බලනින්. ඒක පේන්නේ නිකන් පැද්දි පැද්දි තුන්දරය සිරිපාදෙට නැගලා එළියට එනා වගේ තමයි කියන්නේ. ඒ තරම් ඇහැ කරවිල වෙලා තියෙන්නේ. පැය භාගයකට කලින් ඉඳලා ඒ දිහාම බලා ඉන්නවා. ඒකට දකින්නේ ඉර නෙවෙයි. පූර්ව නිමිත්ත. පුබ්බංගමේ. ඉතින් කවදාද අපි ආස්වාසේ පූර්ව නිමිත්ත බලන්නේ? ආස්වාසේ එන හැටි බලන්නේ. අඩු ගන්න ආස්වාසේවත් අල්ල ගන්න බැරුව තියෙන. ඉතින් ආස්වාසේ අල්ලගත්තට පස්සේ අලිමතියට හරක් කියලා මේක එන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න කොහොමද එන්නේ කියලා බලන්න කියනවා. ඉතින් යෝගාවචරයට අමාරුයි මේක හපලා ගන්න දිරවන්න අමාරුයි. ඇත්ත. මොකද මේ මිනිස්සු ඉතිහාසයේ කරපු නැති පරිශ්‍රණයක් මේ කරන්නේ. අන්න එදාට තේරෙනවා මේ ආස්වාසේ ඇවිල්ලා කොට වෙලා ගියාට පස්සේ මට අහුවෙන්නේ. හැබැයි කතාව පටන් ගන්න ඉට ඉස්සෙල්ලා කවදාකවත් ආරම්භය බලන්න බෑ. යම් ප්‍රමාණයට කැළඹිලි ආවට පස්සේ තමයි දැනෙන්නේ. මගේ සංඥාවට දැනෙන මට්ටමේ යට විශාල ක්‍රියාවලියක් ඇවිල්ලා තමයි බබා වදනකොට මාස 9මාරට කලින් තමයි ඇතුළේ පිරිසිඳලකට තියෙන්නේ. බබා හම්බුනායි කියලා කිව්වට වැඩ පිළිවෙලට බොහොම කලින් වෙලා තියෙනවා. ඒ ටික පෙන්වන්නේ නැහැ. සාමාන්‍ය පිරිසිඳගෙන වදනව පෙන්වන්නෙත් නැහැ. ඒකත් තිබිට ගේක වහලා කරන්නේ. බුදුරජාණන් වහන්සේ එතෙන්ද ගෙනිලා කියනවා මේ බොක්කේ ඉන්න බබා හැදිලා එන හැටි ඒකට කියනවා පමා වෙලා බලන්න අප්‍රමාදව බලන්න එන හුස්ම එන්නේ ඉස්සල්ලාම ලෑස්ති වෙලා. ඒකට පොඩි සතියක් තිබිලා. ඒකට මේ ලෝකේ ගැන කල්පනා කරලා දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. මහත්ය රට ඉඳලා එන ওই බයිලත් එක කරන්න බෑනේ මේක. ඒව ඔක්කොමත් අතහැරලා මේ ආනාපානේ එන්නේ ඉස්සලා ඉර එන්නේ ඉස්සලා පූර්ව නිමිත්ත බලනෝගේ බලාන හිටියොත් පේනවා. ඔක්කොටම ඒක පේන්නේ එක විදියට කියලා. යම් විදියකට මේ ආනාපානේ එන හැඩේ බැලුවොත් බුදුහාමුදුර කොහොමද බලන්න කියලා කිසිම වෙනසක් නැහැ. අවුරුදු 2600ක වෙනසක් නැහැ. බුදුන්ට පේන්නේ તો කොහොම තමයි. නමුත් අපි මේක නොබලනද නැත්නම් නොපෙනෙන්න එහෙම නැත්නම් මේක අපේ ඉඳුරංගේ තියෙන මත් කරන ගතිය නිසා කවදාකවත් මේක ජීවිතේ වැදගත්ම කටයුත්ත වැදගත්ම කුසලතාවය මේකයි කියලා. හීනෙකින්වත් හිතන්න බෑනේ. නිසා යෝගාවචර ලෑස්ති වුණොත් අප්‍රමාද වෙන්න නැත්නම් මේකට කියනවා සුපතිට්ඨිත සතිය කියලා. නිකන් සාමාන්‍ය සතිය නෙවෙයි. අරමුණ එන්නත් ඉස්සලා කල්යතු කියලා කැමරාවක් නැහැටි කරගෙන ඉන්නවා. කොහොමද එන්නේ කියලා බලන්න. ඉර නගින්නත් ඉස්සලා ගිහිලා අරුණ බලන වගේ බලන්න ගියාම පේන්න පටන් ගන්නවා අර සීල ශික්ෂා නැතුව සමාධි ශික්ෂා නැතුව ප්‍රඥා ශික්ෂා නැතුව මේ කාදාවත් මේ එකලස ගන්න පුළුවන් වේද හිතන්නවත් බෑ ඒ නිසා මේ එකලස කරන මිනිහටත් වඳින්න වටිනවා මේ ලෝකේ ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය සුපටිපන්න උජුපටිපන්න සියලු ගුණ සහිතයි මේකේනා සෝවාන් මාර්ගස්ත පුද්ගලයේ කේන්ස ආර්යෂ්ට ආට්ඨාර්ය මහා සංඝරත්නයේ එක කෙනෙක් වාටපත් වෙනවා අරමුණ නෙවෙයි අරමුණ අඳුනගෙන ඒකේ එන්නත් ඉස්සලා සූදානම් වෙලා ඉන්නවා ඒතර මෙයාගේ මේ ලකලෑස්සිය පොඩ්ඩක් බලන්න මේ එකලස පොඩ්ඩක් බලන්න මේ සූදානම් වෙලා යන ගතිය බලන්න ඒකට තමයි කියන්නේ ජීවත් වෙනවායි කියන්නේ අපි දැන් කරන්නේ මොකද්ද? කවුරු හරි පෙන්වන නාටකමක් මේක රුචි මේක හොඳයි කියලා පෙන්වුවට අපි කවදාකවත් මේ මුලත් එක්ක අරමුණ දැකලා නැහැ ජීවිතේ. ඒක නිසා යම් වෙලාවක අරමුණ දැකලා මුලත් එක්ක දකින්න පටන් ගත්තාම මේක කොච්චර වටිනවද කියනවනම් අපේ පසු කාලීන අටුවචාන් වහන්සේලා සඳහන් කරන චුල්ලසෝතපන්නයි කිය. ඒක න සෝතපන්න නෙවෙයි ලද්දස්සා ලද්දස්සාසෝ සුප්පත පත්‍ත්‍ය සපත්‍ති පතිත්ථිතෝ බුද්ධ ශාසනය බුද්ධ ශාසනයෙන් ආස්වාදයක් ලැබපු කෙනෙක්. ප්‍රතිෂ්ඨාවක් ලැබපු කෙනෙක් මේ ඥානෙ හිටියොත් කවදාත් අපාය යන්නේ නැහැ කියලා. මේක හැබැයි නඩත්තු කරන්න අමාරුයි. අරමුණ හට ගන්න හැටිත් බලනවා. ඊට පස්සේ ප්‍රස්වාසය එනකොටත් බලනවා මේ දැන් පෙන්වන්න හදන්නේ මට මේ උපදීච්ච බබෙක්නේ කොහොමද මේ බබ හැදෙන්නේ කියලා. පිම්බීම එනකොටත් බලනවා. හැකිලිම එනකොටත් බලනවා. ඕහොම බලබලා ඉන්නකොට මේ යෝගාවචරයේනේ සුසර භාවය, සියුම් භාවය සුපතිට්ඨ භාවය යෝගාචරය සහලවන සුළුයි. ඔළුව මත් වෙනවා. සක්මණේ යනකොටත් කරකොලත අරිනවා. මොනව වෙනවද හොයාගන්න. මොකද අර එකලස ඒ තරම් අමාරුයි. ඒක මේ අල්ලගෙන එහෙම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට දැන් අරමුණක් දකින්න අරමුණ මුලක් දකින්න. අරමුණ දකින්න ඉස්සලා අරමුණ මුල දකින්න. හොම් බල බලා ඉන්නකොට ඔන්න සාරිපුත්‍ර සාංශ කියනවා ඊගාව පෙන්වන්න හදන ධර්මස්කන්ධය පේනවා. නිරුද්ධය පේන්න පටන් ගන්නවා. ලාවට පටන් ගත්ත මේ අරමුණ ඊට පස්සේ අර තියෙන සුසර භාවය නිසා ඒක 100%ක්ම නැති වෙලා ප්‍රසවාසය මත ප්‍රසවාසයේ මේ ඔමරි පපා කොමල පපා එන්නේ ඉස්සල්ලා ආස්වාසේ 100%ක්ම නැති වෙනවා අපි මෙතෙක් කවදාකවත් දැකලා නැහැ. ආස්වාසිය ආස්වාස මුල දැකලත් නැහැ. අහකට ආස්වාස ප්‍රසවාසත් දැකලා නැහැ. ඉතින් ඒ නිසා යම් වෙලාවක මේ අරමුණක මැදයි මට පේන්නේ. එතකොටත් පමයි අපි දක්ෂ යෝගාවචර තමයි. ඒතර සීල සීලස්කන්ධය හරි. සමාධි ස්කන්ධයත් හරි. නම ප්‍රඥා ස්කන්ධයේ අඩුපාඩුවක් තියෙනවා. ඒ අරමුණේ මුලත් එක්ක බලන්න ඕනේ කියලා. පච්චේ පරිග්‍රහ ඥානෙ ලබන්න ඕනේ කියලා. ධම්මට්ඨිති ඥානෙ ලබන්න ඕනේ කියලා. යථාභූත ඥාන දර්ශන ලබන්න ඕනේ කියලා. අචුල්ල සෝතාපන්න වෙන්න ඕනයි කියලා මේ යෝගතර බලන් හිටියොත් ඒක දැනෙන්න පටන් ගත්තොත් පේනවා අම්මා මුත්ත කාලේ දැකපු නැති පුදුම මනසේ අවදිභාවයක් ක්‍රියාශක්තියක් කවදාකවත් මොලේ වැඩගත්ත නැති පැති ඔක්කොම වැඩ කරන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒ ආලෝකය හරහා මේ මතුවේ චර්මණ ගෙවෙන හැටි පේනවා හැබැයි ඒ තාම මුලැමැදාග වතයෙන් අරමුණ දැක්කට අරමුණ 100%ක්ම අංශු වශයෙන් කැඩලා නෙවෙයි පේන්නේ කැටිති වශයෙන්, රීති වශයෙන්, කලාප වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒක කොච්චර ඒ ඒ එහෙම පේනකොට කොච්චරක් යෝගාවචරයා වරදොලවට ගන්නවද කියනවනම් රහත්ුණයි කියලා හිතෙන තරම් පටලවා ගන්නවා කියලා මහසිසාඩු සාංශ කියනවා. කැටිති වශයෙන් හෝ කැදලි වශයෙන් හෝ රීති වශයෙන් හෝ කලාප වශයෙන් මේ ඇති වෙන දේ නැති වෙලා යනවායි කියලා දැනෙනකොට ඒකට සම්මස්සන ඥානය කියලා පසුකාලීන ආචාර්ය නමක් දාලා තිනවා. මහසිසාරද සාංශික පොතේ වැඩිම විස්තර සපයලා තියෙන සම්මස්සන ඥානයේදී යාට දැනෙනකොට මේ ඇති වෙන දේවල් මේ විදිහට නැති වෙනවා කැටිති වශයෙන් එයාට කෙලින්ම හිතෙනවලු මේ කවදාවත් හම්බෙච්ච නැති පිරිසුදුකම කවදාකවත් හම්බෙච්ච නැති එකලසක් කවදාකවත් හම්බෙච්ච නැති ගැඹුරක් නිසා යාට කෙලින්ම හිතනවල රහත් උනායි කියලා ඒ තරම් ඇඟ කිලිපොළනවල ඒ තරම් ඇඟ ප්‍රමෝදයටපත් වෙනවා ඒ තරම් හිතට පේනවා ඒ මේ ලැබෙන අංශු මාත්‍ර ඥානය නිසා අනුමාන ඥාණයෙන් මුළු ලෝකෙම තයෝ අද්දා කියලා අතීතෙත් ඉතින් මේකනේ වෙන්න ඇත්තේ භාවනා කරපන නිසා දැක්කේ නැති වුණාට අනාගතෙත් මෙහෙමනේ වෙන්නේ බැලුවත් නැතත් මම ඉස්සරහින් ඉන්න මනුස්සයා නිදාගෙන හිටියත් ඒ මනුස්සයා ඕකනේ වෙන්නේ එනිසා දන්නේ නැහැ කියලා අර Taman ලැබපු ප්‍රත්‍යක්ෂය කාලයේ දිගේ සහ දේශයේ දිගේ දෙපැත්තට යන්න බලන time and space එන්න පටන් ගන්න. එතකොට එයාට මේ තයෝ අද්දා කියලා සම්මසන ඥානයක් එහෙම නැත්නම් අනුමාන ඥානයක් එහෙම නැත්නම් ණය විපස්සනාවක් එහෙම නැත්නම් තර්ක ඥානයක් පහළ වෙනවා. අනේ මේකේ හාංකාවක් නැතුව මෙච්ච සංසාරේ ගත කරලා තියෙන්නේ. බුදු කෙනෙක් නොහිටින්න සීල සමාධි දෙක ඇති නොකර ගන්න බණක් නාහන්න මේකට හිත නොයොදන්න මේකට ලෑස්තිලා නොයන්න මේක දැක්කනකොට අපිට බයක් නෙමෙතෙක් කල් ඇති උනේ තිගැස්මක් නැති උනේ ගූඪ භාවයක් නැති උනේ গুপ্ত භාවයක් නැති උනේ නමුත් මේක කිසිම ගූඪකමක් නැහැ බැලුවනම් පේනවා ආන්නේ බැලුවනම් පේන කියන මේ ප්‍රඥා ශික්ෂාව තමයි ਸਰවචනාංශේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ නැවත නැවතත් කියන්නේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි. මේ තියෙන දේ මෙතෙක්කල් බැලුවේ කවර ගෝයා තල ගෝයා කරගෙන ඛණ්ඩ. තණ්හාවට මානෙට දිටියෙන්. නමුත් දැන් ආනපාන දිහා බලන්නේ ඛණ්ඩ නෙවෙයි. ද්වේෂිකුත් නෙවෙයි. මේකේ ප්‍රඥා ශික්ෂාවට ඉඩ දෙන්න. එතකොට ඒක මේ අරමුණේ මුල මේ මැද මේ අග කියලා බලනකොට ඒක මේ මුල ඉඳලා මැදට යන්න අසුරුසනක් ගහන්න ඉසලා වෙනස් වෙනවනේ. ඒ මැද තිබුණ එක නැති වෙලා යන්න කාලයක් ගන්න නැත්තරම් ඒ තරම් ශීඝ්‍ර විපරිණාමයකටපත් වෙනවා. අනිත්‍යකටපත් වෙනවා. ඇතිව නැති වෙන තත්යකටපත් වෙන නිසා අපේ හිත්වලට අපේ ඇස්වලට අපේ ඥාණයට අදාහ ගන්න බෑ. කොහොමද මේක වෙන්නේ කියලා. එයි එහෙනම් මට ඊයේ පෙනුනේ නැත්තේ ඇයි? ඊපෙනුනේ නැත්තේ සීල සමාධි තිබුණ නැති නිසා. අද පේන්නේ සීල සමාධි තිබිලා ප්‍රඥා ඇස ඒ ඒ විචක්ෂණ භාවයේ තියෙන නිසා ඒ ඊගා චිත්තක්ෂණ නොවෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අහඹු වෙලා කාය පේන්න ඉඩ තියෙනවා. එතකොට යාට පේන්න පටන් ගන්නවා මේ හරියට බැලුවනම් අය ආනපානේ උනත් කෝකේ උනත් මොන තරම් ශීඝ්‍රයෙන් මේ සියුම් දෙ ගොරෝසු වෙනවද ආය ගොරෝසු ආය සියුම් වෙනවද. මෙහෙම හුස්ම වාර කෝටි 11ක් හම්බෙනවලු මිනිස්සුයෙකුට අවුරුදු 100ක් ගත කරනකොට. එක හුස්මක්වත් දැකලා නැති නිසා අපි මේ සංසාරේ ඉන්නේ. එක හුස්මක් දෙකක් නෙවෙයි මේ වෙනකොට කෝටි කීයක් ගිහිලා තියෙනද කියලාවත් දන්නේ නැහැ. මැරෙන්න යනකොට නම් කියනවා අනේ මට තව හුස්ම පහක් දෙන්න. මේ දුවට මේ මේ මේ බැංක් එකේ account එකේ number එක දීලා එනකම් පොඩ්ඩක් දෙන්න කියලා අන්තිම වෙලාවෙ මැරෙන්න ගෑ ගහනවා අනේ පොඩ්ඩක් දික් කරලා දෙන්න බැරිද? මේ දැන් තොන් ගණන් හුස්ම යනවා එක එකක්වත් දන්නේ නැහැ. එක එකක්වත් දන්නේ නැහැ. ලොකු කේමනන්ද සාංශ කියනවා ඒ භාවනා කමටම උපට උපටපු කර්මස්ථානාචාර්යවරයෙකුට හොඳටම සාධ්‍ය වෙලා ඉස්පිතාලට ගියා. යාළ දැන් දන්නවලු ෂුවර් සුනාමිය තමයි කඩාගෙන යන්න හදන්නේ කියලා. ඉතින් දොස්තර මහත්තයා වෝට් රවුන්ඩ් එකට යනකොට කිව්වලු මුද්දටම බැගෑ වෙලා අනේ දොස්තර මහත්තයෝ මයි ළඟ නම් දෙන්න මොනවත් නැමේ හඳුකුරු පිට්ටු විතර තියෙන අනේ මේක තියාගෙන මට පණ රැකලා දෙන්න කිව්වා. හඳුකුරු පිට්ටිය තියෙන අනේ මැරෙන්න දෙන්න එපයි. මෙතෙක් කල් භාවනා කරලා තියෙන්නේ. අනුන්ටත් කමටහන් උතුවලා තියෙන්නේ. දොස්තර මහත්මයා මේ හඳුකුරු පෙට්ටිය තියාගෙන මට පණ පොඩ්ඩක් දෙන්න. ඉන්නකම් පෙන් කෙලිනකොට හුස්ම ගන්න කොච්චර යනවද? ටොං ගන්නවත් දන්නේ. මේකට කියන අවිද්‍යාව කියලා. මේකට කියනවා අවිද්‍යාවේ ඒ හුස්ම අමතක කරන්න මොකටද? ඇහැට රූප බලන්න තියෙන ආසාව, කනට නාසය ආන්න තියෙන ආසාව, දිවට රස පෙන්වන්න තියෙන ආසාව, කයට පහස පෙන්වන්න තියෙන ආසාව, කන්ට එක එක හරු පහන්න තියෙන ආසාව, මේ එක එකට බයිලා කියලා දෙන්න තියෙන මේ පැහිකම් මේ නිසා අපිට හුස්ම බලා ගන්න වෙලා. ඉතින් බුදුහාමගේ සර්වඥතාඥානේ වැටහෙනවානේ අපි කොහාටද අරගෙන යන්නේ කියලා බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මේ සාරිපුත්‍ර සාංශේ මේ සීල ශික්ෂා ප්‍රඥා ශික්ෂා සමාධි ශික්ෂා පෙන්ලා මේ ප්‍රඥා ශික්ෂාවේදී මතක් කරන්නේ මොකද්ද? අර ඇති කරගත්ත එකලසේ ප්‍රත්‍යක්ෂ කළ හැක්කකට හිත දාන්න. මතවලට නෙවෙයි, මතාන්තර වලට නෙවෙයි, සම්මුති වලට නෙවෙයි. ඒකත් හොඳයි. ඒක සමාධි ශික්ෂාට හොඳයි. ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් ගන්න. අනේ ප්‍රත්‍යක්ෂ කළ හැක්ක හොඳට බැලුවොත් ඒක ශීඝ්‍රයෙන් වෙනස් වෙනවයි කියන එක අනිත්‍යයි කියන එක කාටවත් වසන් ගන්න බෑ. ඒ වෙනස් වීම පෙළන සුළුයි. ඒ වෙනස් වීම තවන සුළුයි. ඒ වෙනස් වීම දරතේ කියන වචනේ බුදුන්සේ පාවිච්චි කරලා තියෙනවා. ඒක පරිලාහයක් කිය. දෙවිල්ලක් තැවිල්ලක්. ඉතින් ඒසයක දැනෙනකොට යෝගාචරය කමටහන තැරලා පැනලා යනවා. අනේ මට හරියන්නේ නැහැ භාවනා. මේ වෙන මම බලාපොරොත්තු වෙන්නේ සමාධිය නම් මේ අර්පණ සමාධිය බොහොම හිත එලවන සුඛයක්නේ. දැන් මේක මේක පේන්න පේන්න දැවෙන ගති, තමන ගති පේන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රඥා ශික්ෂාවේදී අර සමත සමාධි ශික්ෂාදී ලැබෙන විදියේ සාන්තිය පොඩ්ඩක් කැඩෙන ගතියක් තියෙනවා. කැඩලා හිතවිලි බහුල ගතියක් වෙනවා. වේදනා බහුල ගතියක් වෙනවා. සද්ද බහුල ගතියක් වෙනවා. හැබැයි අරමුණේ පිටි පිටි පිටි පිටි ගහලා පේන්න පටන් ගන්නවා. එක හුස්මක හුස්ම වාර ලක්ෂ කෝටි වාරයක් තියෙනවා වගේ. ප්‍රසවාසක ප්‍රසවාස කෝටි ලක්ෂ වාරයක් තියෙනවා. සද්දයක් කිව්වම එකක් නෙවෙයි. සද්ද තරංග රාශියක්. රිදෙනවා කිව්වම එක තැනක නෙවෙයි කලාපයක්. හිතවිල්ලක් කියලා කිව්වත් හිතවිලි පන්තියක්. ඒ නිසා මේ හැම එකක්ම අර ලැබිච්ච ඥානෙ හරහා පිටිපිටි ගහන්න පුළුවන්. ඒ පිටිපිටි ගහනවායි කියලා කියන්නේ කාලේ ඉතාමත්ම සියුම් කොටස් වලට කඩන්න පුළුවන්. කඩලා බලනකොට හරියට මේ මොන අංශුවක් හරි අරගෙන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් ඒක සම්පූර්ණ වෙනස්ලා පේනවා. මොන විදියෙන් අතන්දුරන්න බෑ මේ අහවල් දෙය කියලා. අද උදාහරණයක් විදිහට අරගෙන ලේ කඳුලක් හදාවකට දාලා අපි සාමාන්‍ය අන්වීක්ෂයට දාලා බැලුවොත් වී පැදුරක් වගේ පේනවා. ඒකේ තියෙනවා ඒ තරම් 100ට ගානට එක එක එක එක රතුවන් රක්තාන සුදුවන් රක්තාන එතකොට හිතනවා යකෝ මේක නෑනේ මේ මේ වීදුරු කදාව බලනකොට ඊට පස්සේ ඒක පොඩක් 10 ගුණයට 40 ගුණයට දාලා බලනකොට ඒකේ සත්වෝද්‍යානක තියෙන ඔක්කොම තියෙනවා. හැබැයි මෙහෙම බලනකොට නෑ. අපි ගත්තොත් යන්තම් පිදුරු පල්ලෙච්ච තැනක තියෙන වතුර කඳුලක් කරන බැලුවොත් කදාවට දාලා ගත්තොත් මයික්‍රොස්කෝප් එකට දාලා බලන 5 ගුණයක් ලොක් කරලා 10 ගුණයක් ලොක් කරලා 40 ගුණයක් මුන්න තරම් සත්ව කන්දරාවක් මේකේ ඉන්නවද කියලා. අර මේ ප්‍රඥා ශික්ෂා වැඩනට පස්සේ මේක විදහා එන්න පටන් ගත්තාට පස්සේ අදහන්න බෑ මේ වතුර කඳුලේ මෙච්චර විස බීජ තියනවාද කියලා. මේ හැම ඉන්න සතෙක්වත් මම වාගේමයි. ඒ තරම් ප්‍රාණීන් ජීවත් වෙනා මේකේ. ඉතින් ඒ නිසා බැලුවොත් පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. අපි මත් වෙලා බැලුවොත් සීලයක් නැතුව සමාධියක් නැතුව බැලුවොත් නිකන් වීදුරු කදා බැලුවා වගේ තමයි පේන්නේ. නමුත් සීල සමාධිය හරහා බලනවා කියලා කියන්නේ මයික්‍රොස්කෝප් එක දැම්ම නැත්තම් අන්වීක්ෂක දාලා බැලුවා වගේ අමුතු දෙයක් පේන්නේ. ඉතින් කවදාකවත් හිතන්න බෑ මේ මම කියලා දැන්. ඒ තරම මේක මේ පොදිය ලිහලා පෙන්නනවා. ඉරට කූරු මිටියක් පෙන්ලා ඉලපත පෙන්ලා බැම්ම ගලවලා පෙන්න. එතකොට කූරු පේන්නේ. මේ කූරු වලින් තමයි ඉලපත හැදිලා තියෙන්නේ කියලා හිතන්න බෑ. නැත්නම් කිත්තම් කඹයක් කරගෙන ඉල ගල්වලා කෙන්දක් වෙන්න පුවාමයි කිත්තම් කඹේ වෙනවා කිත්තම් කඹේ අලියෙක් බැඳයි. අර කෙන්දේ මොනවද කරන්න පුළුවන්? මේක එකතු වුණාට පස්සේ මහ පුදුමාකාර සම්ප්‍රයුක්ත වටිනාකමක් එනවා. ඒ සම්ප්‍රයුක්ත වටිනාකමේ පුදුමාකාර කාබාසිනිය වීමක් වෙනවා පතුරු ගන්නකොට. ඒ නිසා අපි පතුරු ගන්නවට කැමති නැහැ. වතු ගැනීම නාස්තිකයි කියන නමුත් මේ ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ කලාප වශයෙන් හෝ අංශු වශයෙන් හෝ කඩ කඩා කඩ කඩා යනවා. ඒකට කියනවා විභජ්‍යවාදී කියලා. ඉතින් ඒක නිකන් හරියට මේ ඩයිනමයිට් වගේ. ලේසර් බීම් එකක් වගේ. වදින වදින දේ පුපුරන්න පටන් වදින වදින දේ අර හුලං ඉරියන්න වගේ ගැහෙනවා කියලා කියන්නේ අපි. අන්නේ වගේ පේනවා මේ වීදුරු මේ පිඟම් මැටි භාණ්ඩයක් ගත්තොත් ඕකේ කෙල කෝටි ගණක් හුලං ඉරි තියෙනවා. කව් වෙනව පහුනට ඔක පේනවා. දූවිලිත් බෑ. නමුත් හදපු දවසෙන් පටන් ගන්නවා. ඒ වගේ අපි උප්පත්තියත් එක්කම මරණේ තියෙනවා. මේ මෙරි මෙරි යන්නේ ටික ටික ටික මැරනවා. කේස්ගත් මෙරි මෙරි යනවා. නියපොතු මෙරි මෙරි යනවා. දත්වල කොටත් මෙරි මෙරි යනවා. හොට්ටු කබ ලයිස්තුවක් තියෙන ඉතින් ඔකී කියන්නේ නැහැ. ඉතින් ඌ මැරනවා. අපි කියන්න හදන ඌ කොහොම මගලා ලබනෝම වංශාන්ද සේසෝ මි ගුණිනා කියලා ඕ පෙන්නන්න හදා. මේක මේ අම්මගේ හැමයි දුවගේ හැමයි සමානයි කියලා. අම්මයි වගේ දෙන්නම එකම අහම. අයියෝ. මෙවනේ අපිට මේ පෙන්වන්න හදන්නේ අපේ මේ ලෝකයා. සරුවචංශයේ පෙන්වන දේ බොරු කරන්න පුළුවන් වෙයිද කියලා හිතන්නේ. බැලුවොත් සීල ශික්ෂා සමාධි ශික්ෂා සාහිතව අරමුණක් මොකක් හරි කොටු කරලා හරියට අර මයික්‍රොස්කෝප් එකකට දාලා රතුවන් රක්තාණුවක් විතරක් බැලුවොත් සුදුවන් රක්තාණුවක් විතරක් බැලුවොත් මොනතරම් විස්තර තියෙනවද ඒක ඇතුලේ ඊට පස්සේ ඒක ඇතුළේ ගිහලා RNA DNA වලට කඩාන යන්න ගියොත් එimhe අන්තිමට වෙනවා ඒක RNA එක DNA එක මුළු ලෝකෙම තියෙන තොරතුරු ඔක්කොම තියෙනවා ඒක ඇතුළේ. අපි ඉතින් මොලේ විතරයි තියෙන්නේ නෑ හැම තෛලෙකම තියෙනවා. හැම තෛලෙටම තියෙන වගේ පාලන ශක්තියක් තියෙනවා. කඩාන කඩාන ගියාම ඒකත් ලෝකයක්. අපි මෙතෙක් කල් දැක්කේ මම ලෝකේ ඉන්න පුංචි එකෙක් කියලා. නමුත් මේක ඇතුලේ තියෙන දේවල් බලනකොට අර විමන්තන බුද්ධියට මීමන්සා ප්‍රධාන සංඛාර සමන්නාගත ඒ මීමන්සා ඊර්තිපාදේ වඩනකොට පේනවා අපි මෙතෙක්කල් රොත්ත රීත්ත ගොඩිය බැලුවේ ඒක නිට්ටය කරගන්න ඕන නිසා. ඒක පතුරු ගහලා බැලුවොත් එක චිත්තක්ෂණයක් ඉන්න දෙයක් නෑ ඒ තරම් ශීඝ්‍ර වෙනස් වෙන දෙයක් තියෙන එක බලන්න බැරි මොකද චීන කන්නාඩිය නෑ. එහෙනම් ප්‍රඥා ශික්ෂාව නෑ. ඒක නිසා අරමුණක අනිත්‍යත්වයේ බලන්න නම් සම්මුති කරලා බලන්න බෑ අරමුණේ තියෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා වෙන්කොට දැනගන්න අර චියුණුකම ඇති කරනවා. ඇති කරලා බලාන ඉන්නකොට ටික වේලාවක් යනකොට ආස්වාද ප්‍රස්වාසය අර තිබුණු වෙනස නැති වෙලා හුදු ධාතු වශයෙන් පේන්න පටන් ගන්නවා. එතකොටත් යෝගාවචරයට හිතෙනවා දැන් සත්‍ය කැඩිලා නැත්නම් අර තිබුණ එකලස නැති වෙලා අඩු ගන්න සමාධිය නැති වෙලා කියලා මේ පෙන්නන මේ විපිරියාසයට අපේ හිත ප්‍රධාන වශයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒකට තමයි අපි වංචනික ධර්ම කියලා කියන්නේ. මේ සත්‍ය පේනකොට වක්කාරයට එනවා, බය වෙනවා, තනි වෙනවා, සහලවනවා, කැරරකෙනවා. අංගර දඟර නටුන් පටන් රටන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචර හිතන මොකාකාරී කවුරුද හුණියම් කරලා වෙන්නේ නැති මට භාවනා හරියන්නේ නැති වෙති කියලා. ඉතින් මේ ප්‍රඥා ශික්ෂාව කියන්නේම මේ විදිහට හරි හැටියට මේක දකිනකොට පේන්නේ භූතෙක් වාගේ තමයි. පේන්නේ පෙරේතෙක් වාගේ තමයි. පේන්නේ නොහිතපු දෙයක් තමයි. අන්න එතෙන්දි තමයි සද්ධාව අවශ්‍ය කරලා තියෙන්නේ නෑ මම මේ මොනවා පෙන්නවත් සද්ධාව කඩාගන්නේ. මොනවා පෙන්නවත් මං සීලේ කඩාගන්නේ. මේ මොන බහුරු කොට පෙන්නව මං සතිය කඩාගන්නේ කියලා ඔක විනිවිදින ගතිය ප්‍රධාන වශයෙන් අවුල් කරන්නේ අපේ හිතේ තියෙන මේ වංචනික ධර්ම නැත්තම් මේ උපක්ලේශ. ඒ නිසා මෙතෙන්ට යනකොට ඒ යෝගාවචරයට වීදුරු කූඩුවක් ඇතුලේ ඉන්න කෙනෙක් වගේ සද්ධා හොඳට පණ පෙවිලා තියෙනවා. සීලය හොඳට පණ පෙවිලා තියෙනවා. සතිය හොඳට පණ පෙවිලා තියෙන යෝගාවචරයට විශ්වාසයක් තියෙනවා. මගේ සීලය කැඩිලා නැහැ. සම්මා සතිය කැඩිලා සද්ධාව කැඩිලා නැහැ. සතිය කැඩිලා නැහැ. කැඩිලායි කිව්වොත් ඉවර. කැඩිලා කිව්වොත් එම කැඩිලම කියලා හිතනවා. කැඩිලා නැහැ කියලා ඒ බලන බැල්මට ඒ ශික්ෂාවක් තියෙනවා එතන. ඉතින් එතකොට සමහරලාට කියනවා මේ කල්යාණ මිත්‍රයන් මැද ඉන්නකොට Tamanට ලැබෙන මේ කම්පන ශක්ති වේගය නිසා එවැනි දෙයක් දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. පතිරූප දේශයක ඉන්නකොට දරාශීර්මේ ශක්තියක් තියෙනවා කියන. සුතමේ ඥානෙ තියෙනකොට දරාශීර්මේ ශක්තියක් තියෙනවා. චින්තාමේ ඥානෙ තියෙනකොට දරාශීර්මේ ශක්තියක් තියෙනවා. වරක් දෙකක් කඩලා අත්තතා බලාපු කෙනෙකුට තියෙන. මේ කාටවත් දෙන්න බෑ. කොච්චර Taman හදාගත්තත් කාටවත් දෙන්න බෑ. ඒ නිසා අපි කවදත් කවුරුත් තමන්ගේ ඒ කටයුත්ත තමන් තනියම කරගන්න. අපිට මේ කියනවා පීනන කොටයි කඹය ඇවිදින කොටයි කටරක් දාගෙන යන්න බෑ. එනිසා මෙතෙන්දී ওই අඳුරුන් කට්ටිය, යාළු කට්ටිය, නෑයෝ මිත්‍රයෝ කිසිම කයක් කරන්න බෑ තම තමන් දෙක. හැබැයි හැම කෙනෙක් තුළම ඒක කිරීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රභවය තියෙනවා. manussත්කම කියන්නේ ඒකට. manussකම කියලා කියන්නේ ඒක තියෙනවා. ඉතින් අපි කලාතුරකින් ඒකට ප්‍රයත්න කෙරුවේ නැත්තම් ජීවිතේ නාස්ති කරගත්තා වෙනවා. ප්‍රයත්න කළා පෙරදුනත් වඳින්න වටනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ප්‍රයත්න කළා වැරදුනත් වඳින්න වටනවා කියලා. අපේ ලොකු සංහස කියනවා එහෙම ප්‍රයත්න කරනකොට මිනිස්සු කෙලපිරිච්ච padikkamට තරංගව සලකන්නේ නැතිලු. මෙයක් ආම්බ කරන්නෙත් නෑ මොකක්වත් නෑ අතක් උඩ අතක් තියාගෙන ඉන්නවා කෙන දෙන දෙයක් කාලා වැත්තකටලා ඉන්නවා කාලකන්‍යයි කියලා බයි. අපි කොච්චර බැනලද්දේම පෙර ආත්මවල ඒ නිසා අපිට දැන් බැනෙනකොට සන්තෝෂී හිතන්න අනේ පරණ ණය ගෙවෙනවයි කියලා. භාවනා කරනකොට බැනුම් අහන්නම ඕනේ. නැත්තම් වැඩන්නේ. වහ කණ්ඩම හිතෙන්න ඕනේ. නැත්තම් භාවනා හරියන්නේ. සීදී නසා ගන්නම හිතෙන්න ඕනේ. මේ කරන නාඩගවත් එක බලනකොට සීන්ස කාට හරි භාවනා කරලා හොඳටම පිසු වැටිගෙන එනවනම් මට බුද්ධම සතුටක් තියෙනවා. අනේ යන්තම් ඌට දෙකෙන් එකක් වෙයි. ඉතින් මං අහන එක්කෝ මැරෙයි එක්කෝ නිවන් දකි. ඉතින් ප්‍රශ්න නැහැ. නැත්තම් පිස්සු ඇති. කාටරෙම අප්සෙට් ගියේ නැත්තම් මට අප්සෙට් ටිකක්. එහෙනම් මම දන්නවා ෂුවර් අනාගත ඇඳලා. එහෙනම් උපක්ලේශ ධර්මයකට අහු වෙලා. නෑ මේක අනිවාර්යෙන් පොල් කට්ටු හිලින් ඇදලා ගත්ත ගැරන්ඩියා වගේ පතුරු ගහගෙන එන්නේ මෙහා පැත්තට. කද්දාකන් නිකන් නෑ මේකේ. ඒ කරන ප්‍රයත්නේ ලැබෙන ලාභේ එතන එතන එතන එතන දුක හරහමයි තේරෙන්නේ. ඒ නිසා භාවනාදී පැමිණෙන දුක බොහෝම සාදරවන්ත වෙනවා ප්‍රඥා ශික්ෂා වඩණය කරන. සමාධි ශික්ෂා වඩණය කරන ශරීර හොරයි. පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් දමල ගහලා යනවා. ඉතින් ඒකට ගිහිල්ලා තමයි අරකට යන්නේ. ඒක නිසා අපි ඒ සමාධි ශික්ෂා වඩලා ඊට පස්සේ වැඩි වියපත් වෙනවා වගේ ඒ ප්‍රඥා ශික්ෂාට සූදානම් වෙනවයි කියලා කියන්නේ අර අර වගේම තියෙන Javaක් තමයි. එහෙම නැත්නම් අර ගෙන ආපු ධර්ම પરම්පරාවම තමයි. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් ඒ ධර්ම પરම්පරාවටම හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.